මම හිතනවා විජේ මහත්තයා හොඳ ප්‍රශ්න ටිකක් තෝරගෙන ඇති කියලා. ඉතින් අපි වැඩසටහන ආරම්භ කිරීම නැත්නම් සැසිවාරය ආරම්භ කරන්න ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. නමුත් අපිට කාල වේලා ලැබුණොත් අපි පැය එකමාර කාලයක් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට වෙන් කරලා තියෙනවා. ඉතින් ලැබුණොත් සභාවේ අනික් අයට ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙනවා. එහෙම කාට හරි ප්‍රශ්නක් ඉදිරිපත් කරන්න ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න මාතෘකාවක් ඉදිරිපත් කරනකොට අතේ ඉස්සීමෙන් සංඥා කරන්න කියනවා. ඒකට අපිට පුළුවන් ඒ කෙනාට මයික් එකක් ලැබලා දෙන්න. මම හිතන්නේ මයික් එකක් ලෑස්තිලා තියෙනවා කියලා. ඔව්. ඒ වගේම මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවිල යද්දී සමහර විටක සමහර අය උසාවියට කැඳන්න වෙනවා. ඉතින් උසාවියට කැඳවන වෙලාවේදී කැමති නම් කමක් නැහැ කියලා අත ඉස්සුවොත් අපි ඒත් බලාපොරොත්තු වෙනවා ඒකට අහන්න අහන්න ඒකටත් මයික් එක අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් බලාපොරොත්තු වෙන මොසාවිට කඳවන්නේ නොවේවා. අදාළ තොරතුරු ප්‍රශ්නය ප්‍රකාශයත් එක්කම ඉදිරිපත් කරන්න පුරුදු වේවා කියලා. ඉතින් මේ ක්‍රම දෙකෙන් කෙනෙකුට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. මේ ටික තමයි අපිට ආරම්භක සැසිවාරය වශයෙන් මතක් කරන්න තියෙන්නේ. ඉතින් අපි කල් නොයවා සැසිවාරය ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 15ක් ලැබිලා තියෙනවා මේ ප්‍රශ්න 15න් 11ක් භාවනාව සඳහා සතිය පිළිබඳ ප්‍රශ්න ඉතුරු ප්‍රශ්න 4 පොදු ප්‍රශ්න ඒ වයින් දෙකක ගැළපීම් පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා අපි ගන්න යන්නේ නැහැ අපි පස්සේ මේ සාකච්ඡා වාරයෙන් පස්සේ ඒ අදාළ අයට ඒක විස්තර කරනවා ඒක නිසා දැනට ලැබිලා තියෙන ඉතුරු ප්‍රශ්න 13 ඉදිරිපත් කරන්නට ඔබ වහන්සේගෙන් අවසරයි ඇහෙනවද ඔක්කොටම කතා කරන සද්දේ හොඳයි. මුල් ප්‍රශ්න තුනම ආදුනික යෝගාවචරෙන්ගේ ප්‍රශ්න තුනක් තියෙන එකම විදිය. ඒ නිසා මේ ප්‍රශ්න තුනම මම එකට කියවනවා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව සඳහා සුදුසු ඉරියව්ව සොයා ගැනීම සඳහා උපදේශයක් දෙනමින් කරුණාවෙන් අයදිමි. ත්‍රිවන් සරණයි. දෙවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පළමු වරට භාවනා පුරුදු කරන අයෙකු වශයෙන් මාහට හිත එකම අරමුණක තබා ගැනීම අපහසුය. මේට උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. තුන්වෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනා වඩන විට අවධානය යොමු යුත්තේ සුලං රැල්ලටද නැතිනම් සුලං රැල්ල ස්පර්ශවන ස්ථානයටද? ත්‍රිවන් සරණයි. ඉතින් අපි මම බලාපොරොත්තු වෙන විජේ මහත්තයා මේකට දෙන උත්තරේ මොකද්ද කියලා දැනගන්න. ඒ උත්තරේ පිළිබඳව ඒක හරියට නැතුව හරි ඊට පස්සේ විජේ මහත්තයා විවේචනය කිරීම විතරයි මම කරන්න බලාපොරොත්තු නිසා ප්‍රශ්න එක එක අරගෙන විජේ මහත්තයාගේ උත්තරේ ලබා දෙන්න කියලා මම ඉතාම බැගෑපත්තු ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ අපි දකින්න විදියට නම් මෙතෙන්දී අපි කරන්නේ ක්‍රියාකාරව පටල් වෙලා වාඩි වෙලා ඉවර වෙලා ඉන්න අරමුණට හිත යොමු කරගෙන ඊට පස්සේ මොකක්ද අපිට ප්‍රකට වෙන්නේ කියන අන්න එතෙන්ට අවධානය යොමු කරන එක තමයි සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලම කරන්න ඕන කියන එක තමයි මම අදහස් කරන්නේ. ඔව් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඕකේ එක කොටසයි උත්තරේ වෙන්නේ. ඒ නිසා කොලේ කියවලා ඉස්සෙල්ලම කියව ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පළමු වරට භාවනා පුරුදු කරන එක වශයෙන් මාහට හිත එකම අරමුණක තබා ගැනීම අපහසුය. මේට උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔව් ඒකට ඔය කියපු දෙකෙන් කොයි කැලේද අදාළ මේ මේ ප්‍රශ්නේ ගත්තාම ස්වාමීන් අපි ඇත්තටම ඉතින් වාඩි වුණාට පස්සේ අපිට ප්‍රකට වෙන අරමුණට හිත යොමු කරාට පස්සේ අපිට ඊට පස්සේ තේරෙනවා අපිට හිතේ කාර්මක තියාගන්න පුළුවන් දෙ බැරිද කියන කාරණේ අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඔය ඒකට මේ විජය මහත්තයාගේ වැඩේට සාක්ෂියක් වශයෙන් මේ ප්‍රශ්න ලියපු එකනා කැමැතිද වාඩි වුණාට පස්සේ පැටුනේ මොන අරමුණද කියන්නේ. ඒකෙන් පුළුවන් පැහැදිලි උත්තරයක් හොයාගන්න. ඒ නිසා මේ ප්‍රශ්න දීපු කෙන කැමැති දත උස්සන්න මේ ඒකට බොහොම සජීවී සාකච්ඡාවක් වෙනවා වයසක පුරුදු අයටයි අලුත් අයටයි. අනේ දුසු. කවුද ප්‍රශ්නේ ලියපු එකන? තමන් වාඩි වුණාට පස්සේ තමන්ට ඇත්ත වශයෙන්ම කෝකටද යොමු කරන්න කියන ප්‍රශ්නේ අහනකොට මම අහන ප්‍රශ්න තමයි එහෙම නිතැතිම්ම වැටහුනේ මොකද්ද නැත්නම් හිත යන්නේ මොකේද කියන එක එතන හරි ලේසි උත්තරයක් හොයාගන්න. ඒ කියන්නේ තමන්ට වැටෙච්ච දුන්නා නම් ඒකෙන් මේ ටික හොඳයි මේ ටික නරකයි කියලා විස්තර කරන්න ලේසි නිකන් මොනවා හරි මෙන්න මේක බලන්න කියලා පටවන්නවට වැඩියි. ඒකට කවුරු හරි වෙන අලුත් කෙනෙක් කැමති නැද්ද අට උත්තරයක් බලන්න. මේ ප්‍රශ්නේ ඔළුවට ආපු කෙනෙක් කවුද කැමති? ඉඳගත්තාම Tamanට වැටෙන්නේ මොකද්ද කියලා කියන්නේ. මෙතන තියෙන කොහොම ප්‍රශ්නට උත්තර තියෙනවා Taman කරනකොට Tamanට වැටහිච්ච දේ එලි කරනවා නම් ඒක මේ හැම දෙයකම මාධ්‍ය උපස්තරේ බවට පත් වෙනවා. මොකද්ද කරන්න ඕන කියලා වෙන කෙනෙක් පටවපු ගමන් නොගැලපෙන විදිහ. එහෙම නැත්නම් පැටවිල්ලක් එන්නේ තියෙනවා. ඒ නිසා ප්‍රථම වශයෙන් බලන්න ඒ සඳහාම භාවනා සඳහාම කාලෙ වෙන් කරලා ඉරියව් වෙන් කළ ස්ථාන වෙන් කරලා වාඩි වෙලා ඒ විදිහට මුළු හදින්ම දෝතිම්ම මේ වර්තමාන මොහොතේ යමක් නොකර වෙන දේ මොකද්ද කියලා බැලුවහම වැටහෙන්නේ මොකද්ද කියලා කිව්වොත් ඒක දිග ගමනකට එළඹ පාවඩයක් වගේ වෙනවා. මොකද්ද බලන්න ඕනේ කියන එක තමයි කාමී කියන්නේ. මොකද්ද පේන්නේ කියන එක තමයි ධර්ම කියන්නේ. ඉතින් මොකද්ද පේන්නේ කියන එක හෙලි කරන්න බැරි නම් අපිට අමාරුයි ඉර ඇඳලා පෙන්වන්න මෙන්න මේ පාරේ යන්න කියලා. ඔක්කොමලා හිතන්නේ දෙවියන් වහන්සේ ඇවිල්ලා මට කරන්න ඕන දෙයක් කියයි. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කරන්න ඕන දෙයක් කියයි. ධම්මජීවහාමුදුරුවෝ ඇවිල්ලා කරන්න දෙයක් කියපු ගමන් හතරත් හිලකට රවුම් කුණ්‍යක් ගැහුවා. වැටෙන්නේ මොනවද කියන එක හෙලි කරුවා නම් ඕනම කෙනෙකුට උත්තර දෙන්න ලේසියි නැත්නම් සාධනීය උත්තර දෙන්න පුළුවන්. ඒක නිසා අනිත් දවසේ වගේ ප්‍රශ්නයක් ලියනකොට ප්‍රශ්නේ සාධරයි අපි හොඳයි. ඉන්න ගත්තට පස්සේ Tamanne වැටෙන දේ කියන්න පුළුවන් නම් ඒක පැහැදිලිවම ආස්තික උත්තරයක් වෙනවා. මොනක්වත් වැටි හිතුවේ කියලා බලාපොරොත්තු වෙන්න එපා. නේද? අහවලදී වැටි හිතුවේ කියලා බලාපොරොත්තු තමයි වැටෙන දේ තමයි පාර වෙන්නේ. අපි ඊටත් ඉස්සෙල්ලා තව ප්‍රශ්නයක් තිබුණා ඉඳ ගන්නව හොඳම ආසනේ මොකද්ද කියලා. ගරු ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය පරියංක භාවනාව කරන විට පටන්ගෙන ටික වෙලාවකට පසු හිත නින්දත් නොනින්දත් අතර වැනි තත්වයකටපත් වේ. මේ සමාධිය මදිකම නිසායයි සිතමි. මේ මගහරවා ගැනීමට සුදුසු ක්‍රමයක් කියා දෙන්න. තිරුවන් සරණයි. ඉස්සලා තාගත්ත ප්‍රශ්න තුනෙන් එක ප්‍රශ්නයක් තිබුණා හොඳ ආසනය මොකක්ද කියලා. ඉස්සල්ලාම කියපු එක. සුදුසු ඉරියව් මොකක්ද කියලා අහලා තියෙනවා. ඔය ඒක තමයි මාත් අහනවා. මම දකින විදිහට ස්වාමීන් වහන්සේ එහෙම ඉරියව්ව කියලා එකක් නැහැ. ඉතින් අපි මේ පරියංක භාවනාව ගත්තාම ඉතින් අපිට නිදහසේ වාඩි වෙන්න පුළුවන් ඉරියව්ව තමයි සුදුසු ඉරියව්ව. නැතුව මේ අහවල් විදියට වාඩි වෙන්න ඕන කියන එකක් ඇති කියලා මට නම්. ආදර්ශයක් වශයෙන් අපි ਸਰවඥාන් වහන්සේට ඇඟිලි දික් කරනවා. මෙන්න අපි කියලා තියෙනවා ප්‍රධාන ඉරියව්වක් හරියටලා මෙන්න කරමු. හැබැයි ඒක මම කියනවා ඒ විදිහේ ඉරියව්වකට එන්න පින් කරලා තියෙනවා. එච්චරයි මට කියන්න. වෙන මොකක්වත් කියන්න බෑ. ඒ පිං මදියැත්තෝ භාවනා නොකර ඉන්න එපා. ඒ වෙනුවට පහසු ඉරියව්වක් ඔය විජේ මහත්තයා කියන වගේ එක්ක ආසනයක් ගන්න එහෙම නැත්නම් කොට්ටයක් උඩ වාඩි වෙන්න. මේකේ තියෙන ලාභය මොකද්ද? කොතන ගියත් ගෙනියන්න මොනවක්වත් ඕනේ නැහැ. තියෙන පට්ටලේ ගත්තා හිටියා. ඒ ඔය ආසනේ ගත්තාම කිසිම ඇටයක් බිම වදින්නේ නැහැ. සම්පූර්ණ මස්සු දෙట్లా තියෙන්නේ පදනම. දෙන ඇට ටික ඔක්කොම උඩට එනවා. ඔක්කොම මස් යනවා යටට. ඒ නිසා පට්ටලේ විතරයි ඕනේ. ඒ නිසා මේක හරි ස්වාධීනයි. ඉතින් ඒකට පිංක ඕන පිං ඕනේ. ඒක ලේසියෙන් හම්බෙන එකක් නෙවෙයි. ඒ නිසා ඒක පළවෙනි දේ කරන්න එපා භාවනාවේ. කරගෙන කරනකොට මේක ලැබෙන දෙයක්. ඒ නිසා පහසු ඉරියව්වක වාඩි වෙන්න. මේ ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්වක් වෙන එක හොඳයි. හිටගෙන එක කරන්න එපා. නිදාගෙන ඉන්න එක කරන්න එපා. ඇවිදින්මින් කරන්න එපා. පරියංක මේ අපි කියන්නේ පළඟ බඳ වාඩි වෙනවා කියලා පහසු විදියට වාඩි වෙන්න ඒකත් දැඩි වෙන්න එපා. ඕනනම් අවශ්‍ය නම් පොඩ්ඩක් එහෙම කරන මට්ටමට ගිහිල්ලා කොහොම හරි අපි ඒකත් එක්ක සුවද වෙන්න ඕන. මේ ප්‍රශ්න තුලින් අවසාන ප්‍රශ්නය ඔබ වහන්සේ ආයේ සාකච්ඡාවට ගන්නවද මේ තියෙන පළමු වරට භාවනා පුරුදු කරන අයෙකු වශයෙන් මාහට හිත එකම අරමුණක තබා ගැනීම අපහසුය. මේට උපදේශයක් දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිනවා. ඒකටත් කියන්න තියෙන්නේ දැනට අපි වෙන වැඩවලට හිත දාන්න නැතුව, يعني අපි චේතන අයින් කරලා කියලා අපි ඒකට කියන්නේ ඉන්නකොට වැටෙන්නේ මොන අරමුණද කියලා කියනවනම් ඒකෙන් කියන්න පුළුවන් මෙන්න මේ ටික ගන්න මේ ටික එපයි කියලා. ඒ නිසා ඒකේන උත්සාහ කරනකොට වැටෙන දේ කියනවනම් ඒ අනුව අපිට කියන්න පුළුවන්. ඒ නිසා ඒකේට අගෙමුත් අපිට අහන්න පුළුවන්. අරමුණ තෝරලා දෙන්න අපිට විකල්ප ටික දෙන්න අන්නේ විකල්පෙ මේක හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා හොඳට බලන්න එකයි මෙතන තියෙන්නේ යමක් නොකර වෙන දේ බලනින්න පළවෙනිම චිත්තක්ෂණයේ ජීවිතේ. එතකොට මොනවද පේන්නේ කියලා බලන්න. එතකොට තමයි මම යපේන්නේ. මොනවා කරන්න ගියත් මම නෙවෙයි වෙන්නේ අන්දිය අන්දනක වෙන්න. මොනවත් කරන්නේ නැතුව චේතනා කරන්නේ නැතුව පටල වාඩි වෙලා මොකද පේන්නේ කියලා බලන්න කවදාකවත් දැකපු නැති එකක් පේන්නේ. වෙන විදිහකට කියන්න පුළුවන්. මම මේ ප්‍රශ්න දෙකක් අහුවද මොනවද පේන්නේ කියලා. ඇත්තටම පේන දේ කියන්න බැරි තරම් ගැඹුරුයි. ඇත්තටම කියනවා කියන්න බෑ. අහන්න පුළුවන්. විසියලු වැඩ අතහැරලා ඔබ බලනකොට පේන දෙයක් තියෙන මොනවද පේන්නේ කියලා. පේන කිසිම දෙයක් බාධාවට දාන්න බෑ. ඒ කියන්නේ ඒකම ගැඹුරුයි. ඊට පස්සේ තියෙන අන්න ඒකේ ඉන්න පුළුවන් තරම්. කිසිම දෙයක හැප්පෙන්නේ නැහැ. පේනයක් පේන්නේ නැහැ කියන්නත් බෑ දැනෙන්නේ නැහැ කියන්නත් බෑ. ඒවත් මේ පේන දේ දැනෙන දේ මම ඒකයි කිව්වට පොඩි ළමයෙකුට ඒ ටීචර් කියලා දීලා තියෙනවා. හොඳටම බාල ළමයෙකුට. හොඳයි කට්ටි දැන් වාඩි වෙන්න. මම හුස්ම බලන්න. එක එක නායකවල මට දිග හුස්මක් පේනවා, කෙටි හුස්මක් පේනවා, ඇතුල් වෙනවා පේනවා, පිට වෙනවා. පොඩිම ළමයෙකුට මට හුස්ම පේන්නේ නැහැ කියලා ටීචර් ඒතකොට ඉතින් පොඩි ළමයෙක්නේ මුකුත් කරන්න බෑ. පහුවෙන්න බලනකොට අර හුඟක් කෙනෙක් කවනතුළු එනම ඇහිලා හිටියා. අද කරන්න ඉගවලු බලන්න බලු හොඳට භාවනා කරනවලු මට හුස්ම පේන්නේ නැහැ. ඉතින් ටීචර් ඊට පස්සේ හිතාගත්තලු මේ නම බොරු කරනවත් නෙවෙයි බොරු කියනවත් නෙවෙයි තුන්වෙනි දවසේ වට පස්සේ කිව්වලු මම වාඩි වෙලා බලන්න මොනවා පේන්නේ නැහැ මට ප්‍රශ්නයක් නැහැ. රිට්ටි ගොරනට පස්සේ ගුරුතුමිය කියන්නේ ඔබ වහන්සේ කියනවනේ ආනාපානෙ පෙනුනත් ඉවර වෙන කම්ම බලන්න එතනයි භාවනා කෙලවර කියලා. ඉතින් මේ පටන් ගන්න තියෙන එතනින්. ඊළම ගිහින් මොකක් කෙලස් නැහැ. ඉතින් මොකට ඊළමට අරමුණු දාන්නේ? දැන් තමයි ස්වාමීන් වහන්සේ තේරෙන්නේ ළමයා ඉන්නකොටත් ඉඳගෙන ඉන්නකොට පේනවා හරියම කාමෙන් සිරි. අහුවම කියනවා හුස්ම පේන්නේ නැහැ. හුස්ම පේන්නේ නැතුනට ඊළමට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒකට මම කට උතර තුනක් හොයාගෙන තියෙනවා. මැරිලා නැති බව තේරෙනවා. මොකෙන්ද තේරෙන්නේ කියලා අහන්න කියන්න බෑ. නිින්ද ගිහිල්ලා නැති බව තේරෙනවා. මොකෙන්ද තේරෙන්නේ කියලා අහන්න කියන්න බෑ. 80ක් නෙමෙයි 100න් කියන එක තේරෙනවා. මොකෙන්ද කියන්නේ උරගා බලන්න බෑ. නමුත් මේ තුනේ මම වැඩි ඇති ආධුනිකයෙක් පැත්තෙන් කතා කරනකොට කියන විස්තරය මේ මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ සිහිය නැහැ කියන එකෙන් ගෑනු පිරිමිකම තියනවාද කියලා බලන්න. මේකේ තියනවාද බලන්න ආධුනිකයෙක් සහ මේ මේ ප්‍රවීණයෙක් අතර වෙනසක්. මේකේ තියනවායි කියලා හිතන්න පුළුවන් ද පැවිද්දෙක් සහ නොපැවිද්දෙක් අතර වෙනසක්. මේකේ තියනවාද කියලා හිතන්න බෞද්ධෙක් සහ බෞද්ධෙක් අතර වෙනසක්. මේ තරම මනුස්සකමක් තියෙද්දී අපි මේ ಜಾති ભેද බෙදාගෙන නටන්නේ. මේකේ හිටියානම් 100%ක්ම මනුස්සකමනේ නිවනනේ. ඉතින් මේකට ආනපානෙ පේන්නේ නැහැ කියලා අපි ප්‍රශ්න හදා ගන්නවා මේක බලන්න ඕනේ ඉරියව්ව මොකක්ද කියලා ප්‍රශ්න හදා ගන්නවා කොතනින් පටන් ගන්නද කියලා ප්‍රශ්න හදා ගන්නවා මේකට කොච්චර දසපාරමිතා පුරලා තියෙන්න ඕනද කියලා ප්‍රශ්න හදා ගන්නවා ගෞතම බුද්ධ ශාසනය මේක කරන්න බැරිද කියලා ප්‍රශ්න හදා ගන්නවා නොකිරෙනෙක් මේ තොවිලේට තමයි යෝග වඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලන්නේ වාඩි වෙන්න හොඳට පටල වාඩි වෙන්න බලලා බලනවාද පේන්නේ කියලා පේනදී උත්සාහ කරන්න කියන්නේ ඒක අභ්‍යාසයක් ඒක gedara වැඩක් පේන්නේ නැත්තම් හොඳයි. එච්චරයි කියන්න තියෙන්නේ. පේනවනේ හොඳයි. ඒ කියන්න දෙයක් නැහැ. පේන්නේ නැත්තම් වඩා හොඳයි. ඒ විශ්වාසය නෑ අපිට. අපිට මොනවාරි පේන්න ඕනේ. ඒක කහ පාටම වෙන්න ඕනේ. එහෙම නැත්නම් රතු පාට මේක හතරස්ම වෙන්න ඕනේ කියලා මොනවද ඔළුවට දාගෙන ඉන්නවා. අන්නේ ටික අයින් වෙනකම් බලන්න. බලපු දවසේ තීරෙයි. ඒ මොනවත් පේන්නේ නැතුව සැක නැතුව බලන එකට කියනවා අපි අවික්කප්පතාදී නොසැලෙන සද්ධාව කිය. මොනක්වත් පේන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් කරගන්න ඒකෙම ඉන්නවා. ඉතින් මම කියනවා ඇත්ත තමයි මේ මේ වගේ ප්‍රකාශන ආධුනිකයෙකුට ටිකක් බර ඇති. නමුත් මම හිතුවා හොඳට භාවනා කරවෝ ප්‍රවීණයෝ පිළිගන්න නැති මේකත් පොඩි වැඩක් නෙවෙයි කියලා. දැන් අපි යන් දීගා ප්‍රශ්නට. ගරුසාමි වහන්සේ පරයන්ක භාවනාව කරන විට පටන්ගෙන ටික වෙලාවකට පසු හිත නින්දත් නොනින්දත් අතර වැනි තත්වයකට පත්වේ. මේ සමාධිය මදිකම නිසායයි සිතමි. මේ මගහරවා ගැනීමට සුදුසු ක්‍රමයක් කියා දෙන්න. තෙරුවන් සරණයි. ඒකෙදිත් අර නින්දත් නොනින්දත් අතර දැනනවත් නොදැනනවත් අතර තත්ත්වයට ඉන්සල්ලා තමන් පරියන්කයට ගිය බවක් දැන් භාවනා කරොබ් බවකට වැටහීමක් ඇති වෙලාද මේ වැටහීමක් නැත්තන්ට ගියේ නැත්නම් පටන් ගන්න වෙලාව ඉඳලම මේ නොතේරෙන தත්ත්ව ගියාද කියන එක ගෙලියලා නම් තියෙනවා ටික වෙලාවකට පස්සේ කිය. මේ ටික වෙලාවට එන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඒකට යන්න ඉස්සරලා Taman එතෙන් දක්වා ගිය ඉතිහාස ගමන තමයි. මොනවද වැටුනේ? Taman හිටියේ කයේ ඉඳගෙන ඉන්න ඉරියව්වේද නැත්නම් ආනාපානෙද නැත්නම් පිම්බීම හැකිලිමේදීද ඒක කොහොමද මේ කියන தත්වෙට ගෙවම් කරලා දැම්මේ? මේ தත්ත්වයට පත්ුනේ කියන තොරතුරු පොඩ්ඩක් දෙනවා නම් මේ ලියපෙකනත් මම හිතනවා ඔක්කොටම සභාවටම හොඳ සාකච්ඡාවට කරුණුල වැඩේ කියලා කැමැතිද කියන්න මේ කියන දැනෙන නොදැනෙන මට්ටමට යන්න ඉස්සෙල්ලා මොන වගේ අත්දැකීමක් හරහද මේ මෙතෙන් ගියේ කියන එක හෙලි කරන්න කැමැතියි සභාවට. ස්වාමීන් වහන්සේ මේ ටික වෙලාවකට පස්සේ කියන්නේ මුලින්ම වාඩි වෙලා ඉසල මුකුත්ම නොකර ඉස්සලා කය ගැන හිතාගෙන ඉඳලා ටික වෙලාවකට පස්සේ ඊට පස්සේ මම කරන්නේ මේ උඩුතල ගැන හිතා ඒ කියන්නේ ඒ තියෙන තැන ගැන හිතාගෙන ඉන්නවා. ඉන්න හිතාගෙන ඉඳලා ටික වෙලාවකට පස්සේ තමයි ওই විදියට වෙන්නේ. ඔය එතකොට තමන්ගේ හිත උඩුතලේ හිතාගෙන හිටියව වැටීමක් තිබුණයි කියලා කොහොමද දන්නේ? මොකෙන්ද ඒක මේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ උරදා කියන්නේ? ආ එතකොට උඩුතල ඒ විශේෂයෙන් එතන දැනව නිකන් පොඩ්ඩක් පිම්බෙනව නිකන් විශේෂයෙන් දැනෙනව එතන පොඩ්ඩක් පිම්බෙනව නැති වෙනවා වගේ විශේෂ දැනීමක් ඇති වෙනවා. අන්න ඒ ටික විතරමයි වැදගත්ම තොරතුරු. ඒ ටික කියන්නේ නැතුව අපිට ආසි චිත්‍ර අඳින්න බෑ කැන්වස් එකේ තියෙන. අපි දැන් මෙතෙක් ලියපු එකම ප්‍රශ්න හතරෙම තිබුණ අඩුපාඩුව තම මේ උත්සාහය කරනවා තමයි වැටහෙන දේ කියන්නේ නැතුව ඊට ඉස්සෙල්ලා හෝ ඊට පස්සේ දේවල් කියන. ඒ නිසා අපි මෙතෙන් යන්න ඉස්සෙල්ලා මට නාසිකාග්‍රයට හිත ගන්න පුළුවන්. ඒක ලොකු ජයග්‍රහණයක් නේ. අපි වාඩි වුණා නාසිකාග්‍රයට හිත ගියා. දැන් හිත ගිය බවට අනිවාර්යම ලකුණක් තියෙනවනේ. ඒක තමයි ලාංඡනයේ තමයි අපි නිමිත්ත කියන්නේ. ඒක තමයි මෙතන නිකන් පුපුරු ගහනවා වගේ නැත්තම් පිම්බෙනවා හැකිනවා වගේ නැත්තම් සීතල උණුසුම් ගතියක් මොනවා හරි හැලහැප්පිල්ලක් පේනවා. ඒක නැත්තම් වෙනසක්. අන්න ඒක තමයි අපි මේ අදින චිත්‍රයේ පටන් ගන්න. ඊට පස්සේ Taman ඒක දැක්කට පස්සේ දැන් දැනගන්න පුළුවන් එකක් මේ හුස්මට හිත ගියා ආශ්වාසපතට හිත ගියා. දැන් ඒකේ පවත්වන්න පුළුවන් නම් ඒ වෙලාවේ මුළු ලෝකෙම සමුගන තියෙනවා. මෙතනම හිත තියෙන්නේ. ඊට ඒක දිහාම බලාගෙන ඉන්න පුළුවන්කම දිගටම ලෝකයේ පිළිබඳව අමතක කරලා අරමුණේ පැවැත්තිල්ලක් නේ. එතකොට එන්නේ එන්නේ ඒ දැනිච්ච දැනිල්ල ගෙවන් වෙන්න වෙන්න වෙන්න හිත යනවා තැනකට නින්දද දන්නෙත් නැහැ නොනින්දද දන්නෙත් නැහැ කිය. මේක සරුවච්චන් වහන්සේගේ වචනෙන් කියනවා නම් අපි මේ ලෝකයේ සහ ලෝක සංඥාව අයින් කරන්න ආනාපාන නිමිත්ත ගත්තා. එහෙම නැත්නම් උරුතොලේ නිමිත්ත ගත්තා. ගත්තට පස්සේ ලෝකයේ සහ ලෝක සංඥා කාම ගුණ සහ කාම සංඥා නිවත් කරන්න අපි රූපේ ගත්තා. රූපේ දිහා බලනකොට රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපන වෙනවා. රූපේ හේවණල්ලෙන් ප්‍රතිස්ථාපන වෙනවා රූපේ. නැත්නම් ෆොටෝ එක නෙගටිව් එකෙන් රිප්ලේස් වෙනවා. එතකොට දැන් හිතට අල්ලන්න දෙයක් නැහැ නේද? මඩේ හිටවපු ඉන්නවා වගේ. එතකොට හිත මේ වෙච්ච දේ හිතාගත්ත එකක්ද ඇත්තද ප්‍රත්‍යක්ෂයක්ද සංකල්පයක්ද කියන එක අල්ලන්න බැරි. ඕක තමයි හීනිකය. මේ හොඳට ආනපාන පිණිච්ච එක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක නිකන් ඡායාවක් සංඥාවක් වඩපත් වෙලා අන්න එතෙන්ද යනකොට අර මඩේ හිටෝපි ඉන්න වගේ වෙනකොට යෝගාචරයට සැකයක් පහළ වෙනවා. දැන් මම මොකද කරන්නේ? මේක නිින්දක්ද? සතිය නැතිකමද? සතිය වැඩිකමද? සමාධිය අඩුකමද? සමාධි වැඩිකමද කියලා. එතකොට මේ යෝගාචරය ක්ෂණ මාත්‍ර වශයෙන් අවස්ථා තුනක් පහු කරලා කාම ගුණත් නැහැ, කාම සංඥාවක් නැහැ, රූපෙත් නැහැ, රූප සංඥාවට ඇවිල්ලා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම කමඨාන සුද්ධ වෙන්න ඕනේ. මේ පීවර තුන පහුවෙච්ච නිසා දැන් හිත තියෙන තැයින පිරිසුදුකමක ප්‍රතිපදාවේ දියුණුවකට මේක මෙහෙමම වෙන වශයෙන් කියන සැක නොකර නිසකව මෙතෙන්ට යනකොට ධර්මානුකූලව කියන්නේ එතකොට යෝගාවචරයට නිසක බව කියන අදිමොක්ක චෛතසිකේ පහළ වෙන්න ඕනේ. දැන් මේක මම උපේලා ගත්ත දෙයක්. ප්‍රතිපදාවේ දියුණුවක්. කෙලෙස් අඩු තත්ත්වයක්. මිචින්දි සැකයක් දාගන්න නරකයි. එහෙම මේක පවත්වාගෙන යන්න ඕනේ. ඒක පහළ වෙනවනම් පහළ වෙන චෛතසිකයට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා නිසක බව දන්නවා. අදිමොක්කේ නැති වුණොත් සැකේ පහළ වෙනවා සද්ධාව නැහැ. එතකොට යා අනිවාර්යයෙන්ම ප්‍රශ්න සාකච්ඡාවකින් කමඨාන සුද්ධ කර ගන්නවා. සුද්ධ වෙනවයි කියන්නේ අනිත් දවසේකට ලෑස්ති වෙලා යනවා. ආ මෙතෙන්ට ආවට මම සැක කරන්නේ මේක දිගේ මම ඒ ඇතිවිච්ච අනුග්‍රහ කරලා පවත්තගෙන යන්න ඕනේ. යන්න යන්න ඒ කිව්වොත් මං තමයිලාට මේ හිත බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔක තව දුරටත් ওই ගෙවන් වීම සිද්ධ වෙනවා. ඉතාලම හිමීට සිද්ධ වෙන්නේ. ඒක නිකන් ඉර නගිනකොට තරුණොපිනිය යනවා. ඉර යහභාසය වැඩි වෙන්න වැඩි වෙන්න තරුණොපිනිය යනවා. හැබැයි ප්‍රසිද්ධම තරුවා අවසාන තරුවදී අහුඟ වේලාවක් බලන්න පුළුවන්. ගිහිල්ලා ගිහිල්ලා ඒක නැති වෙනවා. නැතුනම තරු නෑ. හැබැයි හොඳට දන්නවා තරුව නැති වෙලා නෑ. තරුවේ ප්‍රභාව නැති වෙනවා. ප්‍රකාශ භාවය නැති වෙනවා කියන්නේ. අනිත් වගේ මේ රූපේ ගෙවන් කිරීමක් කරන්න පුළුවන්. දැකද ඒ ගෙවන් කිරීම කෙලස් ගෙවන් කිරීමට සරල සාමාන්‍ය සිද්ධ මේ රූපේ ගෙවන් වෙනකොට කෙලස් තමයි ගෙවන්නේ. හැබැයි වෙන්න බෑ සැක කෙරුවොත්. මොකද සැකේ කියන්නේ නීවරණය. ඒ සැකේ කියන්නේ සද්ධාව නැතිකම. ඒ ශ්‍රද්ධාව කියන්නේ මේ සාමාන්‍ය බුදුජානනාථගේ තියෙන ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි. භාවනා කරනකොට ලැබෙන අත්දැකීමක් ඒකට කියන ඕකප්පන ශ්‍රද්ධාව කියලා. ඉතින් අනිත් දවසේ ලෑස්තිලා ගියොත් එහෙම තමන්න පුළුවන්. හරි දැන් මේ වැඩි හරි මට දැන් තියෙන්නේ. නිසකව මේකට අනුග්‍රහ කරන්න ඕනේ. ඕම යන්න අරින්න. තේරුණා කියලා හිතනවා. කියමු බලන්න මොනවද තේරුණේ කියලා. ඊළඟ දවසේ මේ විදිහට භාවනා කරනකොට දැන් මුලින් කරපු විදිහටම කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අර නිින්දත් නොනින්දත් වගේ අතර තැනටපත් වෙන තැන මුලින්ම දැනගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් දිගටම ඒක ගැන අවධානයෙන් දිගටම කරගෙන යන්න. ඔය ලෑස්තිලා ගියොත් නිදි කිරණ පැත්තට යන්නේ නිදි කිරණ පැත්ත එනවා අඩුයි. අවදි භාවය වැඩි කරනවා. සැකයේ තමයි අපි නිදි කරන දේ. අපි මේ ලෝකේ ඉන්නකොටත් ඕනම දෙයක අපිට නොවැටහෙන මෝහයක් තියෙනවා නම් එතන අනිවාර්යෙන් සැකයක් තියෙනවා. එතකොට අපි කිසිම දවසක ජීවිත බුද්ධි විඳින්නේ අපි වාල්ලු බවටපත් වෙනවා. අපි දාසය බවටපත් වෙනවා. අපි නාස්රණ දාගත්ත මීහරක් බවටපත් වෙනවා. මොකක්කත් නිසා නෙවෙයි සැකේ නිසා. හොඳට මතක තියාගන්න සැකේට හේතුවක් ඕනේ නැහැ. මහා කඩප්පුලිම චෛතසිකය. ඕන දෙයක් සැක කරන්න පුළුවන්. ඒ සැක කරන જાතියට කියනවා ප්‍රතිසංශෝධනවාදීන් කියලා. සමාජයේ ඉන්න සැක කරන මිනිස්සු ඉන්නේ කට්ටිය හැම වෙලාවෙම ප්‍රතිසංශෝධනවාදී. ඒ වගේම මම දැකලා තියෙන හොඳ පොලිටිෂියන් කෙනෙක් වෙන්න අනිවාර්යයෙන්ම සැක කරන් ඉගෙන ගන්න ඕන. වෙන මොනවයි කරන්නේ? උන් දවල් 30 රෑ 30 කල්පනා කරන්නේ කාට හරි සැකයක් දාලා ඒක ගලවන්න පුළුවන් මට විතරයි කියලා යාම ඇඳගෙන ඒකෙන් කීයක් හරි හම්බ කරගන්න එක තමයි. ඒක නිසා බුදුජානකගේ 84000 ධර්මස්කන්ධේ පොලිටික්ස් නැහැ. කිසිම තැනක නැහැ. කාටව වවාගෙන කන්න බෑ. ඉතින් අපි ඒක තේරුම් අරගත්තොත් එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් අපේ හිත සැකයක් නැතුව ඉන්න කැමැතිම නැහැ. ඒ සැකය වංචනික ධර්මයක් විදිහට වැඩ කරන ප්‍රඥාව විදියට. මේ ඉන්ක්වයරිං මයින්ඩ් කියලා දෙපැත්ත සලකන සාධාරණ භාවය කියලා අපි මේ කරන හැමදේම ඇවිල්ලා තින්නේ අපිට සැකකම නිසා. ඒ නිසා ඔබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචීති කියලා තියෙනවා. මේක මේක සලකා බැලීමක් මේ කරන්නේ විග්‍රහ කිරීමක් කරන්නේ ඇනලයිස් කිරීමක් කරන්නේ කියලා අනිවාර්යයෙන්ම වෙන සැකේකි. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මේ වගේ අපි ධර්මානුකූලවම කාග පුද්ගල චරිතයකට ගහන්න නැතුව අඩු කරනකොට තේරෙනවා නිසකව ඉන්න පුළුවන් ගතිය අපේ ජාතික උරුමයක් බර්ත් රයිට් එකක්. ඒක දන්නේ අවුරුදු 6 වෙනකන් ඉන්න පොඩි ළමයා විතරයි. ඊට පස්සේ හැමදේම සැකයි. මැරෙනකොට මොකක්කත්ම විතරද කරගන්න විදියක් නැහැ. ඉවරටම ඉවරයි. ඒ නිසා ජීවත් වෙද්දිම දැනගත්තොත් මේ අපේ සියලු දැනුම පදනම් වෙලා තියෙන සැකේ මත කියලා මේක මිත්‍යා දිට්ඨියක් කියලා තේරෙයි. දැනුම ඇවිල්ලා තියෙන මිත්‍යා දිට්ඨියක් තියෙන්න ඕනේ දැනුම වෙන්න. මොකද දැනුම ඕනේ කරන්නේ සැක නිසා. දැන් අපේ අම්මත් එක්ක අපි අවුරුදු 6ට පල්ලෙහා ඉන්න කාලේ අපිට සියල්ලම තිබුණා. ඉතින් සියල්ලම තියෙනවා. මොකක්වත් නැත්තේ නෑ. අවුරුදු 6න් පස්සේ පොඩි පොඩි පොඩි පොඩි සැකේ ඉන්න පටන් ගන්න. ඊට පස්සේ පුද්ගලික ආර්ථික හදා ගන්නවා, පුද්ගලික සමාජ හදා ගන්නවා, පුද්ගලික දේශපාලන හදා ගන්නවා. හදන්න හදන්න සැකේ වැඩි වෙනවා. ඒ නිසා මේ සැකේ හුදුවට අවබෝධ කරගන්න තරහෙන් අවබෝධ කරන්න එපා. ද්වේෂයෙන් අවබෝධ කරන්න බෑ ඒක. එයා දැනගන්න පදනම් විරහිතව ඇවිල්ලා තියෙන හැම දෙෙම ඒක කියනවා හඳුන් කැලයකට ගිනි තිබ්බා වගේ කියලා. ඉතුරු කරන්නේ අඟුරු හඳුන්ගිනි තිබ්බත් දුණු මිරිල ගහක් තිබ්බත් අඟුරු වල අඟුරුම තමයි තියෙන්නේ මොනම ගුණයක්වත් නැහැ ඒ නිසා අපි විශ්වාසය ඇති කරන්න ඕන අපේ භාවනා කරන පිරිස අදහන්න ඕන ඔක්කොම සමගි වෙන්න ඕන ඒක තමයි සංඝ සාමග්ගිය කියන්නේ මේ ධර්මය අදහන්න ඕන බුදුහාමුදුරුව අදහන්න ඕන ඒක ඉතින් සෝවාන් වෙනකන් ওই වැඩේ හරියට වෙන්නේ දැන් ඉතින් ටික ටික කරගෙන යන එකයි තියෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී මගේ සිත කයේ පීඩ ඇති බව දැනේ. එවිට වසන කයේ ඍජු බව, වරහන් ඇතුළේ බෙල්ල, පිටේ ඍජු බව යනාදී සිත යොමු යනාදී පිළිබඳව සිත යොමු වේ. මේ වැරදි ක්‍රමයක්ද? නෑ ඒකදී අපිට ගන්න තියෙන මේ වගේ හිත යොමු වීම සතිය තියෙන බවට ලකුණක්ද? සතියට හරි ආදුවක්ද කියලා. දැන් මගේ ඉදී හරියට මං කෙලින් වාඩිලා ඉන්නවද? එහෙම නැත්නම් ඇද වෙලාද? ආදි වශයෙන් මේ තමන්ගේ ශරීරය ගැන මේ අමතර ප්‍රනීත භාවය, අමතර සංවේදී භාවයේ සතියේ ප්‍රයෝජනයක්, සතිය ආනිසංශයක්, සතියේ නිසා තමන්ට අපේකද්ද? නැත්තම් සතිය පැවැත්වීමට ඒක කරදරයක් අරියාදුවක්ද කියලා අහුවොත් මේ ලියපෙකන මොකද කියන්නේ? අද උසාවියට ගන්න ගන්න වැඩි වෙලා තියෙනවා මට මේ. කැමැතිද මේ මේ දේ Tamanට සතියට අන්නතින් අත උස්සනවා. ගරු සමහන්ස මේ මට දැනෙන්න මුලින්ම ආනාපාන සතියට හිත යොමු කරලා ඊට පස්සේ තමයි මනස මට මනස් පේනවා මනසේ ඉන්න අතරේ මගේ ඇඟ ඇතුළෙම මගේ කය මේ මේ ඇඟ ඇතුළෙම මනස මේ ඒ ඒ විදිහට ඉන්නවා කියන්නේ බාහිර වෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ ඒ ටික විතරයි දැනෙන්නේ. ඒ දැනීම සතියේ හිතේ අවදි භාවයක් පෙන්වන එකක්ද? ඔව් ඔව් ඔව්. නැත්නම් අවදි භාවයට අරියාදුවක්. නෑ නෑ නෑ. මේ මට අපේ ඉස්සල ප්‍රශ්න ගත්තා වගේ හොඳට මතක තියාගන්න ඉස්සල්ලාම අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මූල කර්මස්ථානේ වෙන් කරලා අල්ලගන්න එක. අපි ආනාපානෙ කියමු. පිම්බීම හැකිලිමක ඉන්න ඉරියව්ව කියමු. ඒක හිතියට පස්සේ විශ්වාසය ඇති වෙච්ච ගමන් එයා ඒකේ අවට තියෙන දේවල් ගැන හොයන්න පටන් ගන්නවා. තමන් අවශ්‍ය තැන බලය තහවුරු කරගත්තට පස්සේ බලය පැතිරෙන ගතියක් යනවා. ආනාපානට හිත ගියාට පස්සේ හිතේ අනික් කය අනිත් තැන් වලට අවධානය එන්න පටන් ගන්නවා. ඒ අවධානය එනකොට හැම වෙලාවෙම සුබ සුඛ පහසුමකම් නෙවෙයි එන්නේ. නමුත් Taman දැනගන්න මේ හිතේ තියෙන සතියේ තියෙන විවිධාංගීකරණයක් තමයි ළඟ තියෙන දේවල් පේනවා. ඒ පේනකොට බලන්න මේ පෙනීම මේ ඇඟේ ඇතුලින් මෙතනින් පණුවන ලියනවා හිතා ගන්න බැරි කම්පන චංචල එනවා පහසුකම් එනවා ඒ තියෙද්දි අර ගත්ත සතිය එකලස කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් කඹේ දිග ඇවිදින මිනිස්සුකගේ තෑගි ලැබෙනවා ඔව් එහෙම ඉන්න පුළුවන් ඒක කියවෙන්නේ නැතිකම මේ කමටහන් වාර්තාවට ඒක දාන්න කමටහන් වාර්තාවට ඒක දාන්න තරම් ලියන්න දන්න කෙනාට කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ එයාට තේරෙනවා මට මේ කුණාව පෙන්නත් මං යන ගමනට බාධාවක් නැහැ නේ ඒක ලියන්න පුරුදු වෙච්ච දවසේ කියන්නේ කමටහනවත් ලියලා ඒකම කියවනකොට තේරෙනවා මොකද්ද ඉතින් අහන්න දෙන්නේ නැහැ නේද ඉතින්. පාර දෙපැත්ත හොඳට පේනවා පින්නට ගමනට බාධාවක් නැහැ. අහන්න ඒක තමයි අපි ඇති කරගන්නේ අපි කියනවා one thing at a time and that done well කියලා සතියේ එකකට තියලා ඒකෙම පවත්නවා කියලා කිව්වට ඒක ආරම්භක ශේෂය විතරයි. පහු වෙනකොට side by side එකට පිටිපස්ස එකක් වශයෙන් දුකරාතරතුරු පේනවා. ඒකෙන් තමයි එකලස කැඩෙන්නේ. යායුතු ගමනේ අන්දමන්දකමක් නැත්තම් ඒක ලොකු අභියෝගයක් ඉදිරි ගමනක් වෙනවා. ඒක නිසා මේ වගේ මම ප්‍රශ්න වලට මේ හරස් ප්‍රශ්න අහන්නේ මොකද අනික් කටියට මේ ප්‍රශ්නේ එක්ක කියාගන්න බෑ. නැත්තම් මේ උත්තරය ලැබීම ආනිසංශයක් වෙන්න නිසායි මම මේ නැත්තම් ඇත්තටම තරහකට උසාවියට කැඳවනවා නෙවෙයි. මේ මේ සවුන්ඩ් සිස්ටම් එක හරිය නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්ස අද දින මම ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කරගෙන භාවනාවේ නිරත විය මුල් විනාඩි කිහිපය තුල ආශ්වාසය සහ ප්‍රශ්වාසය නාස්පුඩු කෙළවරේ ස්පර්ශ වන බවත් ඒ දීකු බවත් දැනුනි මෙසේ ටික වේලාවක් ඒ බව අත්දකිමින් සිටන විට ක්‍රමක්‍රමයෙන් එය වේගවත් කෙටි වන බව දැනුනි මෙසේ දිගටම එය අත්දකිමින් සිටන විට ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යන බව දැනුනි සිතට සැහැල්ලුවක් සහ ප්‍රීතියක් ඇති වෙන බව එසේ සිටින විට දැනුනි. මෙසේ ටික වේලාවක් සිට සිත කයට යොමු කර කයේ ඇතිවන වේදනාව සහ වෙනස් වීම දෙස බලා සිටීමේ ස්නායු පිම්බෙන හැකිලෙන බවත් වම් කකුලේ වේදනාවක් දෙස බලා සිටීමේ වම් කකුලේ වේදනාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වන දෙස බලා සිටීමේ දිගු වේලාවකට පසු වේදනාව ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් යන සැටි දකිමි. ඉන්පසු සිතේ නැවතත් සැහැල්ලු බවක් දැනුනි. මෙසේ නැවතත් කය දෙස බලා සිටන විට කය ඉදිරියටත් පසුපසටත් පැද්දෙන බව දැනුනි. ටික වේලාවක් මෙසේ සිටන විට ශරීරයේ සැහැල්ලු බවත්, පාවෙන බවත් දැනුනි. මේ සියලුම වේදනා දැනීම් ඇතිවෙන බවත්, නැතිවෙන බවත් මෙනෙහි කරමින් භාවනාව කරගෙන ගියෙමි. මා විසින් භාවනාව නිවරදිව කරගෙන යන්නේ දැයි කරුණාවෙන් පහදා දෙන මෙන බොහාසයකින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. බොහාසයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේකට මම මෙන්න මේ විදිහේ උපමාවක් එහෙම නැත්නම් නිදර්ශනයක් කියනවා. අපි සතිය කියලා කියන්නේ ඉදිකටක් නම් ඊට පස්සේ මූල කර්මස්ථානයේ ඒක අමුණ ගන්නවයි කියලා කියන්නේ නූලක් දාගත්තට පස්සේ සතියත් මේ මූල කර්මස්ථාන අතර සම්බන්ධය තියෙන තාක්කල් මේ නූලට මොන මලක් කැමුණුවත් සමම්පිච්ච මලක් කැමනුවක්, දාස් පිටිය මලක් කැමනුවක්, කපුරු මලක් කැමනුවක්. එnde එnde එnde මල් මාලේ දික් වෙනවා මිසක්කා. මේ මල් කොයි එක කැමනුවද කියන එක මේ ඇමිනිල්ලට බාධාවක් වෙන්නේ ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් රූපයක් වෙන්න පුළුවන් සද්දයක් වෙන්න පුළුවන් ගඳක් වෙන්න පුළුවන් Tamanට තියෙන්නේ මේ කොයි එක ආවත් මූල කර්මස්ථානයේ සතියේ අතර සම්බන්ධතාවයට බාධා නැති තාක්කල් භාවනාව දියුණු වෙනවා මේක තව ඩිංගෙත් උපවත් කරලා කියන්න පුළුවන්. ඒ වගේ බාධාවල් නැතුව මූල කර්මස්ථානයේ සතිය පවත්වනට වඩා ගොඩාක්ම ශක්තිමත් ගොඩක් ප්‍රායෝගිකයි බාධා මැද්දී මේ මූල කර්මස්ථානයේ සහ සතිය අතර තියෙන සම්බන්ධතාවය කැඩෙන්නේ නැහැ කියලා දැනගන්න එක මහ විශාල අදිෂ්ඨාන ශක්තිය. මහ විශාල නිසක බවක් තියෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න භාවනාව දියුණු වෙනකොට මේ වේදනා එනවා, ශබ්ද එනවා, හිතුවිලි එනවා, කොයි එක ආවත් ඒ එකකවත් කෙලෙස් නැහැ. කෙලෙස් එන්නේ මේවා තියෙද්දි මට මූල කර්මස්ථාන එක සම්බන්ධව කරන්න පුළුවන්ද? ඒ කරන ගමන් මේවා නොදකින් කිව්වොත් අනේ මට වේවා කියපු ගමන් කෙලෙසෙන්න පටන් ගන්නවා. මේ මොනවතියෙදිත් මට තියෙන එක නෙමෙයි මට තියෙන්නේ මගේ පාරට බාධාවක් නැත්තම් මම මූල කර්මත්තනත් එක්ක එනේන මල නූලට අමුණගෙන යන්නේ කියලා ගන්න පටන් අරගත්තොත් මේක අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ පළවෙනි අයන්න වගේ. මොනවා ආවත් ඒව ගැන හිතන්න යන්න එපා. ඒකේ අලගිය මුලගිය ව්‍යංජනන් ව්‍යංජන බලන්න යන්න එපා. බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා න නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි හෝති. මේවා නිමිති ගන්නත් එපා ව්‍යංජන ව්‍යංජන බලන්නත් එපා. මට මූල කර්මත්තනත් එක්ක ඉන්න පුළුවන් ද කියන එක බලන්න. ඒක දිගට කරගෙන යන්න පුළුවන් වෙනකොට තේරෙනවා මේ වාතී අවපීඩන තත්ත්ව නිසා ප්ලේන් එක පොඩ්ඩක් ගැස් වෙනවා. ඔ කිසිසේත්ම බාධාවක් නැහැ. ඕනේ නම් ප්‍රතිතද කරගන්න කියනවා. එච්චරයි. මේ ප්ලේන් එක බාන්නකොත් මොකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ අවපීඩන වායු තත්ත්ව තිබුණාට ඒරෝඩයිනමික්ස් කැඩෙන්නේ නැහැ. එහෙමනම් දිගට යන එකයි තියෙන්නේ. ඉතින් ඒක කැප්ටන් නැති වැඩේ තියෙන්නේ. ස්ටාෆ් එකට කියන්න ඕන ඕන මම පරිතද නීති දාන පොඩ්ඩක් පරිතද කරගන්න යම් මට්ටමකට නම් ඕනෙත් නැහැ. ඉතින් ඒක නිසා එහෙම නැති දෙයක් නැහැ. ඒ නිසා මේ වේදනා සද්ද තියේදී මේකිනත් හරියට වார்த்தාවට වාක්‍යයක් දාන්න පුළුවන් නම් දානවා නම් මට මේ ඔක්කොම තියේදී අරමුණේ සතිය පැවැත්වීම පිළිබඳව මට හිරිහැරයක් බාධාවත් තිබුණ නැහැ කියලා ඒකෙන් පේනවා එල්ලේ කමඨහං සුද්ධ වෙච්ච හැටි. එහෙම නැත්නම් සැලසෙන කම්පන වෙන වාත ධාරාවක් තියේදී මේ ප්ලේන් එක ගෙනියන්න පුරුදු කරනවා. පුරුදු වෙලා තියෙනවා. අන්න ඒ වගේ යන්න පටන් අරගත්තොත් gedara දොර වැඩ කරනවා කියලා හිතන්න. සක්මන් කරනවා කියලා හිතන්න নানা ප්‍රකාර අරමුණු වෙනවා. ඒ මොන දෙයක් ආවත් නිකම්ම නිකන් ඉන්නත් ඒවා. තමයි නිතරම බලන්න ගත්ත මූල කර්මස්ථානේ පේන දෙක් මානෙද තියෙන්නේ කියලා. පේන දෙක් මානෙ තියෙනවනම් තමන්ට තේරෙනවා මේ අරමුණත් එක්ක ඇසුර පවතින තාක්කල් මේ අරමුණ වලින් තමන්ට දුක් දෙන ගතිය නපුර පෙළෙන ගතිය නෑ. ඉතින් එයා අචුර කරගත්ත කලින් පිටවගත්ත අරමුණ හුදුවට ඇස්බල් මෙතියන් ඉන්නවනම් ඔයා එනකොට ලොකු සතුටක් ඇති වෙනවා. හරියට පොකුරු ඇස වහින වෙලාවේ ඕනේ නම් තෙමෙන්න පුළුවන් ඕන නම් නොතෙමෙන්න පුළුවන්. කොච්චර මේ වාවත් මම තෙමෙන්නේ මොකද මගේ වැඩේ තියෙන අරමුණත් එක්ක බලන්නේ කියලා. අන්න ඒ තරමට පිරිසුදු කරගත්තා නම් ඒ මිනිස්සයා ගෙදරක ඉන්න නායකයා නම් ඒ ගෙදෙට්ටම සැනසීමක් තියෙනවා. ඒ මානසික ආයතනික මැනේජර් නම් එයා දන්නවා මට කරන්න තියෙන්නේ මෙච්චර අනිතව පස්සේ විසඳෙයි කියලා. අන්න ඒක තමයි නායකත්වය කියන්නේ. ප්‍රයොරිටි සිලෙක්ෂන් කියන්නේ මගේ මට තියෙන දේ තමයි මගේ තියෙන ඇරෝ හෙඩ් එක. මම දැනගන්න ඕන මම නිතර මූල කර්මස්ථානේ බල බල යන්න. මෙව එනේම පැත්තට පීරි පීරි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ වගේ හදාගත්ත මනසක් තියෙන මිනිස්සෙකුට ඕන්නම් හිමාල පර්වතේ පලන්න පුළුවන් කිය. මේ තුච්ච අවිද්‍යාව ගැන මොකද්ද කියලා අහනවා කතා කරන්න තියෙන්නේ. දැන් මේ එනෙව් වගේ වගතුක විස්තර බලන්න ගියොත් ව්‍යංජනාන ව්‍යංජන බලන්න ගියොත් නිමිති ගන්න ගියොත් ඒකට කියනවා ෆැබ්‍රිකේෂන්, ඒකට කියනවා ස්ටෝරි ටෙලිං, ඒකට කියනවා ප්‍රොලිෆරේෂන්, ප්‍රපංච කරනවා වාග් බහුල්‍ය කිල්ලවරක් නෑ කතාවේ. ඒ නිසා ඒව නෙවෙයි ප්‍රයොරිටි සිලෙක්ට් කරන්න තමන්ගේ මූල කර්මස්ථානේ ගන්න. ඒකත් එක්ක හිත පවතින තාක්කල් මල් මාලට මල් ලමුනනවා වගේ දිග ගමනක් තියෙන නිසා රචනය හොඳයි. නමුත් මම කියනවා ඒකට අර වාක්‍යයක් දාන්න පුළුවන් නම් මේ ඔක්කොම කරද්දි මට සතිය කැඩෙන්නේ නැහැ. මට මූල කර්මස්ථානේ පාත් ගන්න පුළුවන් කියලා. ඒක තමයි අපිට එන මේ පෞරුෂත්වයේ ආත්ම ශක්තිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවුරුද්දක පමණ කාලයක් සිට භාවනාව කරමි. අද දින දෙවන පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කෙලිමි. ආශ්වාස ප්‍රාශ්වාසයේ ඊතා සියුම්ය. දිනපතා භාවනාවේදීත් හුස්ම නොදැනෙන බවක් අත්දකිමි. අද දින විනාඩි 20ක පමණ කාලයක් මුකුත්ම නොදැන මම සිටින බවක්වත් නොදැන කාලයක් තිබුණි. මම ඉන්න තැනවත් වරහන් ඇතුළේ ඉඳගෙන සිටින බවවත් නොදැනිනි. නොදැනිනි. එකවර මා වැටෙන බවක් දැනී තිගැස්සී සිත නැවත ආනාපානෙටම හිත යොමු යොමු වූ බව දැනගතිමි. මින් පෙර අවස්ථාවක මම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී මා පියයටපත් උනේමි. දැන් එසේ නොවි මේ සියලු දේටම සිත පමණක් මුල්වන බවත් අවබෝධ කරගතිමි. ආස්වාස ප්‍රාස්වාසයට නාසයවත් ශබ්දයට කනවත් අවශ්‍ය නොවන බව අත්දැකීමෙන් අවබෝධ විය. පරියංක භාවනාව අතරතුර ඇතිවන ශබ්ද දෙස බැලුව විට අන ඇති වී නැති වී යන ස්වභාවය අත්විඳිමි. මට ඒ අවස්ථාව හරියටම කියා ගැනීමට නොහැකිය. ශබ්දය ඇසීමට කන ඇත්තේ කොහේද? කනක් කොහේද යන හැඟීමක් ඇත. ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. මේකේ අර මුල් කොටස කියනකොට කියන්න තියෙන්නේ මුන්නම අරමුණක් අපිට වැටහුණත් ඒ අරමුණට බුදුරජාණන්සේ කිංචන කියන වචනේ දානවා. කිසිවක් කියන වචනේ. කිසිවක් කියන්නේ කෙලිස්. ඒ නිසා අපිට ගොඩක් ගොරෝසු අරමුණු වැටෙනවනම් ගොරෝසු කෙලෙස්. බලබලා ඉඳද්දී අරමුණ සියුම් වෙනවනම් සියුම් කෙලෙස්. බලබලා ඉඳද්දී අරමුණ ගෙවුනනම් ඒ අරමුණ සහ ඒ අරමුණට සාපේක්ෂ කෙලෙස් ටික නැති වෙනවා. නමුත් අපේ හිත කෙලෙස් නැති තත්වයට යනකොට අරමුණ සිං වෙනකොට බය වෙන ගතිය තමයි මායя කියන්නේ. ඒ තමයි කෙලෙස් කියන්නේ. අපි ඉතින් නරොට බය වෙලා, තක්කු මුක්කු වෙලා, ආගියටක නමතර නැති වෙලා ඉතින් පේනක් බලනවා, අංජනන් එළිය අරිනවා. දැන් මට මොකද උනේ කියලා. ඒ මොකද මේ මමයා නැතුව ඉන්න බෑ. නිදා ගන්නකොටත් මමයා වුණේ. වැසිකිළියට ගියත් මමයා වුණේ. කොහේ ගියත් මමයා වුණේ. එයා නැති කරන හැටි බුදුහාමර කියලා දුන්නට අපි දහසකුත් බන්ධන දාගෙන ආයෙ මමයා ගෙන්න ගන්නවා. නැති ඒක නිසා බුදුරජාණන් කියන එක ඉතින් කරන්න කරක් නෑ ඒක හැටි. ඔබ ලක්ෂ වාරයක් මේක කරපන් කෙලස් ගෙවෙනවා කියන්නේ අරමුණ ගෙවෙනවා. අරමුණ ගෙවුනට පස්සේ ඒ නොදැනුවත්කමට තියෙන බය තමයි නිවනට තියෙන බය. ඒකට කියනවා fear of freedom කියලා. අපි හරි කැමති අපේ කරදර ටික ගැන කතා කර කර අල්ලපු දෙකක් කිය කිය ඉතින් මෙසර ටෙලිෆෝන් කර කර ඉඳ තියනවනම් ෂෝක් කියා ගන්න කරදරයක් නැත්නම් හරි පාළුයි. ඉතින් ඒක කියනවා වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනා ගමනක් හරියන්නේ. ඉතින් බාන භාවනා කරලා ඔය කියන තරම් අවුරුදු 7ක් යන්නේ නැහැ. ওই විදිහට යම් අරමුණක් කරගෙන ඊ අරමුණ ගෙවම් කරන්න පුළුවන් බව දැනගන්න. නමුත් ඒක අගේ කරන්නේ නැත්තම් තව ආත්ම හතක් සහ බුද්ධ කල්ප හතක් ගියත් එයාට ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ මොකද කමඨාන සුද්ධ වෙලා නැහැ. ඉතින් ඒක නිසා සර්වචනාංශේ මේ අංගුත්තර නිකායේ සූත්‍රයක සඳහන් කරනවා සනිදාන වගේ සූත්‍ර 10ක් තියෙනවා. සනිදානාභික්කේ උපජ්ජති පාපකා කුසල ධම්මා නො අනිදානා තස්මින් යේව නිදානේ පහීනේ තං අකුසලම් පජහති. මානෙ ඉපදින තා කෙලෙස් උපදින්නේ අරමුණක් ඇතුව, නිදානයක් ඇතුව, සංඥාවක් ඇතුව, රූපයක් ඇතුව. ඒ උපදින සංඥාව රූපේ අරමුණ නැතුව කවදාවත් කෙලෙස් උපදින්නේ නැහැ. නිසා යම් අරමුණක් දැක්කනම් ඒ අරමුණ ගෙවෙනකම්ම බලන්න. එතකොට ඒ අදාළ කෙලෙස් ටික ගෙවෙනවා. ඒකට අපි ඒකට අවදි වෙච්ච දවසක් හිතන්න මොනවාක්වත් අරමුණු නැහැ. නමුත් ඒකට අවදි වුණයි කියන්නේ බය ඇරියයි කියලා කියන්නේ ඒක තමයි අපි ආර්ය භූමියටපත් වෙනවා කියන්නේ. ඒක తాවකාලිකව යන්න පුළුවන්. මරින් වර යන්න පුළුවන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒකේ සමාජිකත්වය ඇති කරගන්න ඕනේ. මේ අරමුණ තියෙන තාක් අපි අහුවෙලා ඉන්නේ. ආර්ය භූමියට ගියාට පස්සේ වෙනවා මේ අරමුණ කොච්චර තිබුණත් අරමුණ මැද හිස්තනක් තියෙනවා. අරමුණ තිබුණත් ඒකම හිස්තනක් තියෙනවා අරමුණ සමාදන් වෙන්න බෑ හිස්තන සමාදන් වෙලා ඉන්න තාක්කල් අර පොකුරු ඇසර තිබුණා වගේ කිසි දෙයක් ඇඟේ ගෑවෙන්නේ නැහැ. ඒක නිසා මේ ආදර්ශයේදී බලන්න උත්සාහයක් කරලා තියෙනවා. තවදුරටත් උත්සාහ කරන්න ලෑස්තිලා යන්න අරමුණක් ගත්තයි කියලා කියන්නේ අපි වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ අරමුණ ගෙවෙන කම්ම බලන්න. ඉවර වෙනකන් කිට්ටු වෙලා යනකොට අපි නැවත අරමුණක් ඇති කරගන්නක ප්‍රයත්නේ උත්සාහ කරලා බලන්න දැක ගන්න. එතකොට බලන්න ඒ විදිහට අරමුණක් නැති වෙච්චාම කලබල වෙන ගතිය හෝ නැවත අරමුණක් ඇති කරගන්න ගතියට කිසිම දෙවන්නේක් සම්බන්ධ නැහැ. කිසිම දෙවෙනි අරමුණක් සම්බන්ධ නැහැ. තමන්ගේ අවිද්‍යාව විතරමයි බලපාන්නේ. අන්න ඒක නැති කරන්න ලෑස්තිලා යන්න ඕන. ඉතින් ඒක නිසා අරමුණු ගොඩක් අල්ලගෙන කරන්නත් බෑ මේ වැඩේ. අපි ලොකු සංසීනකට කියනවා දඩංගොඩ බදාගත්තා වගේ අරමුණු රාශියක් ඇල්ලුවොත් එකක්වත් හැන්ඩල් කරන්න බෑ. එක අරමුණක් ගන්න. අරමුණේ අරමුණ ගෙවෙන කම්ම බලන්න. ගෙවෙනකොට කෙලෙස් ගෙවෙනවා කියලා මතක තියාගන්න. අකිංචන தත්ත්වයටපත් වෙනවා. ඒ නිසා බුදුදහමේ කිංචන කියනවා කෙලෙස් වලට, අකිංචන කියනවා නිවනට. සා කිංචන ඉඳලා අකිංචන කියලා කියන්නේ දන්න තැන සිට නොදන්න තැනක. ගොරෝසු තැන සිට සියුම් තැනක. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනක. අන්න යන ගමනේ කොච්චර යන්න පුළුවන්ද කියලා බලන්න ඒක සැරයක් ගියාට බෑ. ආයෙ ගොරෝසු වෙන්න ආයෙ ආයෙ කෙලෙස් සියුම් වෙන්න ආරින්ද. අන්නේම කරනකොට කරනකොට හිතේ පුදුම ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒකට ආදුනිකර දෙන අවවාදේ තමයි අරමුණක් කියන්නේ කෙලෙසයක් අරමුණ ගෙවෙනවා කියන්නේ ප්‍රතිපදාවේ දියුණුවක් අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවීමක් අන්න ඒකට අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩනකොට නොඑක් සිතුවිලි ගලාගෙන එන විට පාලනය කරගන්නේ කෙසේද කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඒ වගේ අර ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් වගේ ඒ හිතවිලි තියෙද්දි මම හුස්ම ගන්න බව තාම දන්නවද? එහෙම නැත්නම් සතියෙන් ඉන්න බව දන්නවද නැද්ද කියන කට උත්තරේ දුන්නොත් ඒ කට උත්තරේ හරහා මේකට උත්තරයක් දෙන්න පුළුවන්. මේ හිතවිලි තිබුණට තාම Taman හුස්ම ගන්න බව නැත්නම් හුස්ම පේන තෙක් අහලක තියෙන බව හුස්මට යන්න පුළුවන් බව තියෙනවද නැද්ද කියන කට උත්තරේ දෙන්න කැමතිද ඒ ලියුපෙක නා එහෙමනම් ඒ අනුව උත්තරේ හොයාගන්න පුළුවන්. කැමති දත උසන්නේ එහෙම නැත්නම් කට උත්තරක් දුන්නේ නැතුවට කමන්නේ නැහැ. ආනපනේ පේන්නේ නැහැ කියන්නේ. හිතවිලිත් තියෙන තමයි අඩු ගානේ ඉඳගෙන කරන පරියන්ගෙන මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් 100 100ක් සතිය තියෙනවා. ඒ නිසා හිතවිලියාව, සද්දාව, වේදනාවට ඒව ගැන බල වෙන්න එපා. මට මේව තියෙද්දි හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්ද? මට ඉන්න ඒ බව තියෙදි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? නැත්නම් මට ඒ බව තියෙදි සතිය තියෙන බව දැනගන්න පුළුවන්ද කියන එක හොයලා බලන්න. එතකොට තමයි සසරණ ගතියක් තියෙන්නේ. සනාත ගතියක් තියෙන්නේ. නැත්නම් අපි අසරණයි අනාතයි. ඒක නිසා හිතවිලි එන්නම ඕනේ. සද්ද එන්නමත් ඕනේ. ආවට සතිය හෝ ආනාපානෙ හෝ ආනාපාන සතිය හෝ නැත්නම් කය හෝ කායගත සතිය හෝ තියෙනවද නැද්ද කියන එක බලන්න දවසේ වාර්තා කරන්න. එතකොට ඒක ලොකු ඉදිරිපීමක් වෙයි. ගරුතර ස්වාමීන් වහන්ස මම දෛනිකව භාවනා කරමි. ආනාපාන සතිය වඩමින් සමත භාවනාව කරන්නෙමි. ටික වේලාවකට පසු විදර්ශනා භාවනාවට යෙදෙන්නේ කෙසේදයි දැන ගැනීමට කැමැත්තෙමි. ඒ කරන්නේ කෙසේදයි දැන ගැනීමට කැමැත්තෙමි. ත්‍රිවන් සරණයි. ඔය සමත භාවනා කරන්නේ කොහොමද කියලා දැනට තමන් කරන ක්‍රියාපටිපාටිය කිව්වොත් මට කියන්න පුළුවන් ওই කියන එක ඇත්තට සමතෙද නැද්ද? එහෙම නැත්නම් විපස්සනාව කියන එකට අහලා තියෙන උත්තරේ නිසා මේ කියන එක නා මම ආනාපාන සතිය කරලා සටික වෙලාවකින් සමත කරනවා කියන එකේ මොකක්ද අදහස් කරන්න කියන වචනේ දැනගන්න ඕනේ මට. ඒ මොකද මගේ ওই දීලා තියෙන උපදේශවල හෝ කරන මේ මෙහෙවීමකදී කවදාවත් ওই වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මට වගේ කියන්න බෑ ඒකට. ඒ නිසා ඒ කෙනා කායෙන් හරි අහලා කෙරුවා එක මේ බරපතල වැරද්දක්වත් මිනිමස් දඬුවමක්වත් නෙවෙයි. කරන්නේ මොකද්ද කියලා කියන්නේ. එතකොට මට පුළුවන් මගේ උපදේශ ටිකත් එක්ක මේක සංසන්දනය කරලා කියන්න. එහෙම නැත්නම් මම දීලා නැති මේ හොටලෙට පිටින් කෑම ගෙනලා කෑවට පස්සේ බඩ නරක් වුණාට පස්සේ ඉතින් මට හරි කරදරයිනේ ඉතින් මම කියන්නේ නේ මොකද්ද ගෙනලා කෑවේ කියලා. ඒ නැත්නම් බෝඩ් එකක් ගන්න දෙනවා පිටින් කෑම ගෙන ගම තහනම් කියලා. ඒක සෞතුයිනේ. කන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට වගේ කියන්න මට කියන්න ඕනේ මේ කෑම් පැකට් එකේ තිබුණේ මොනවද කියලා. එහෙම නැත්නම් ඉතින් මට බෑ මං ඉල්ලා හිටිනවා මේක කරුණාකරලා මේක ලිඛිතව දාන්න. එතකොට මම ප්‍රශ්න කරන්නේ නැහැ. නැත්තම් ඉතින් අපි ප්‍රශ්න කල් දානවා. ඊළඟට තියෙන සතිය පිළිබඳ ප්‍රශ්න දෙකක්. එයින් පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ එදිනදා ජීවිතයේදී සතියෙන් යුතුව කළ හැකි කාර්යයක් පිළිබඳ උදාහරණයක් සහිතව පැහැදිලි කර දෙනමින් කරුණ කාර්මිකව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මම කියනවා සතිය කැඩෙන අනිවාර්යම සති කරන එක වැඩක් මට කියන්නේ කියලා. ඒකට මම දෙනවා මේකට උත්තරේ. සතිය කඩන්න පුළුවන් එක වැඩක් තියෙනවද කියන්න මට gedara dore වැඩවල එහෙම තමයි ඉතල ජීවිතයට ගැන්නුවේ එක එක බේත් පැලේ අරගෙන පත්පංගුවේ ගුණ කිව්වා මේ පාවට්ටා මේ මේ වැල්දොණා කියලා කියලා කියලා උගන්ලා ගිහුවා දැන් කැලියට ගිහිල්ලා බලන්න ගිහුවා බෙහෙතට ගන්නෙ නැති જાති පැලයක් වුණාට තියෙනවද කියලා දවස් 7ක් බල්ලාවිලා කිව්වා මුකුත් නැහැ කියලා. ඒ ආනාපානේ සතිය උගන්ලා කියනවා සතිය පිහිටවන්න බැරි જાති අරමුණක් මොකද්ද තියෙන කියන්නේ බලන්න. ඒකනේ බුදුරජාණන්සේ ඔය ගතේ තිතේ දිසින්නේ සුත්තේ జాగරිතේ සුන්නී භාවේ හැම එකක්ම නම් කරලා කිව්වා මේ හැම එකක්ම සතිය පිහිටවන්න අරමුණු ආධුනිකයයි පා කරන්න ආධුනික හොඳ පහසුවට ඒකනම් වාඩිලා ආනපනෙන් කරන්න. නමුත් එන ඕනෙම අරමුණක් එන බව දැන ගැනීම සතිය නම් ඉතින් අරමුණක් කවදා සතිය බාධා කරන්නේ නැහැ නේ. ඒ නිසා සතිය පිහිට නැටි එපා. මං අහනවා ඒකේ අනිත් පැත්ත. සතිය කඩන අනිවාර්යයෙන්ම සතිය ගන්න එක අරමුණක් පුළුවන් නම් කරන්න. එහෙම එකක්වත් නැහැ. මොකද ඒ තරම් සතිය බලවත්. මම මේ කියන්නේ හොඳට අහගන්න. සතිය විතර බලවත් චෛතසිකයක්. සතියට යට කරන්න බැරි මොනම කෙලෙසයක්වත් නැහැ. ඒ නිසා කොහොම කරේ පිළ සතිය පිටවා ගන්න පිළිව අහන්න. මෙම සතිය තියෙනට ඕනේ කෙලෙසයකට එන්න කියලා. බුදුරජාණන් කියනවා මොකද කියන්නේ? කියන්න මං කියන්නේ මොකක් හරි ලැජ්ජයිද කියන්නේ අකුසල් වැඩක්. මයික් එක දෙන්නකෝ අප්පා පවුනේ අප්පා. අවසරයි ස්වාමින් වහන්සේ මං ඇහුවේ ස්වාමීන් වහන්සේ දැන් කිව්වා සතිය පිටවන්න බැරි දෙයක් නෑ කියලා. නමුත් අකුසලයක් වැඩෙන දෙයකට අපිට සතිය පිටවන්න බෑනේ සතිය හැම වෙලෙම අපි කුසල් පැත්තට යොදන යොදනවා කියන එකයි මම කියන්නේ. උදාහරණයක් තමයි දැන් කුඹියේ කෝපයක ඉන්නවා නම් දැන් අපි දන්නවා ඒ කූඹි අපි ඒ කෝපේ පාවිච්චි කරන්න කූඹියා අපි අතින් මැරෙන්න පුළුවන් කියලා. එතකොට අපිට කිසිම වැඩක් කරගන්න බෑ හිත වික්ෂිප්ත වෙනවා. එතකොට අපි ඒක අයින් කරනවා එතන ඒ වැඩෙන්. වැඩෙන් අයින් වෙලා අපි වෙන වැඩකට දාන්න. ඒ වාගේ දෙයක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ. නෑ අපි ඒ ගත්ත නිදර්ශනය ගත්තොත් අපි මේ පාවිච්චි කරන අද භාජනයේ කූඹියක් ඉන්නවා නම් ඒ කූඹිය අයින් කිරීමේදී කූඹියට හිරිහැරයක් වෙන බව නම් ඇත්ත. නමුත් නොමැරෙන්න ඕන තරම් කටයුතු කරතයි. ඒක කිඩුවොත් විතරයි අපිට වෙන්න තියෙන අකුසල කර්මයක් නොකිරීමේ සත්‍ය නෙමෙයි ඊට වඩා විසස් ආනිසංශය සිද්ධ වෙන්නේ. ඒ නිසා කූඹිය අයින් කරන්න ඕනේ නම් අපි කූඹිය ගැන නොසලකා කෙරුවොත් කුඹේ මරණයටපත් වෙනවා. ඒ වුණත් ඒක සතියෙන් දැනගන්න පුළුවන්. මට මීටරේ පරිසම් වෙන්න කරම තිබුණා තිබුණේ නැහැ. ඉතින් මම යම් ප්‍රවේගයකට කටයුතු කරා කුඹේට හිරියර වුණා ඌ ගියා මගේ වැඩේ බේරුණා. නැත්තම් අපිට පුළුවන් ඒ සඳහා විවේක කරන කුඹියට පහසුකම් වෙන විදිහට කරදරයක් නැතුව අයින් කරන්න. ඒ තුනේදී ඒ සතිය තිබුණොත් තමයි මෙහෙම තුනකට හරි බෙදන්න පුළුවන් ඒක අනිවාර්යම අසතිය නෙවෙයි. හිතන්න කුඹියා මම දැන් මිනිහෙක් ඇවිල්ලා අයින් කරන්න හදනවා. දැන් මං කැමති වෙන්නේ මොකක් කරන්නේ? කූඹියා කියාවිද ඔය මිනිස්යාගේ වැඩේ වැදගත් මම කරන්නේ නැහැ නුන්නෝ තල්ල දාපන් කියලා කියයි. එහෙම නැත්නම් පරිස්සම් මට කඩුව හයක් තියෙනවා ඔයාට දෙකයි පරිස්සම් කළා කරන්න කියලා කූඹියා කියයිද නැහැ කූඹියට chance මම දාන්න එතෙන්. දාලා බලන්න සතියෙන් යම් කිසි කෙනෙක්ගේ Tamange පිළිඹුව පිළිරුව බලන්න නම් එයා ওই තත්මුතිය පැත්තක තියලා මම ඔතෙන්ද යනවා කවදා හරි. එතකොට මං කොහොමද වැඩ කරන්නේ? එතකොට විතරයි අපිට මේ දුක්ඛ සත්‍ය තේන්නේ. ඉති අජත්තං වා කායේ කායන පස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති. නෑ කුඹිය කුඹියම මනුස්සයමයි කියන එක හැමදාම නෑ. මම ඔය පසුගිය දවස්වල ගියා මේ වැලිකඩ හිරගෙදෙට. කියරපතේ හිටිය ඔක්කොම ඇත්තටම මේ මිනිමරුන් චෝදනාපු කට්ටිය. කිසි ගාණක් වාඩි වෙලා හිටිය භාවනාවට ඒ වෙලාවේදී කොමසාරිස්තුමා ආවා. තරුණෙක්. ඇවිල්ලා කිව්වා මම ස්වාමීන් වහන්සේ ඇත්තටම මට මේකට ඉන්න ඕන නා. නමුත් හදිස්සි ඉන්කුවරි එකක් තියෙනවා මම රාගම යනවා. පොඩි කතාවක් කරලා මම යනවා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි හිර ගෙදරට අද ආවා. ඕගොල්ලෝ වැඩ අරගන්න ඔයගොල්ලෝ උසාවියේදී වැඩිකාරය වුණාට හිරගෙද ඇතුළත අපි දෙන්නම එකයි. මම අද කොමසාරිස් වුණාට ලබන ආත්මේ මම හැඳවියෙක් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ කොමසාරිස් වෙන්න පුළුවන්. ඒක මේකට ගාව ගන්න එපා. මේ ආපු අවස්ථාවේ අපි ඔක්කොම එක වගේ මම ඔයගොල්ලන්ට කතා කරන්නේ මමත් මම තිරගෙදර තුනින්ද රඳවියෙක් වගේ. කියනකොට මට හිතුණා ඉතින් එහෙම ප්‍රකාශයක් කරන කොච්චර මේ සමාජ විද්‍යාත්මක දැනුමක් තියෙන්න ඕනද කියලා. ඊට පස්සේ දවසේ මං ගිහලා ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මං කතා කරලා කිව්වා මේ ඒකට නරක වැඩක් කරා පොටෝ ගත්තා. ඊටසේ මම කතා කළේ ගම මහත්ය මිත්‍ර විනයක් තියෙන තැන. මේ ගන්න පොටෝට මහතට වක් කියන්න පුළුවන්. 100 200ක් වගේ කියනවා කිව්වා මොකක් හරි. කිසිම තැනක ප්‍රසිද්ධ කරන්න එපා. කෙරුවොත් මට මේ මේ වැඩි කරගෙන යන්න බෑ. ඊට පස්සේ මම කිව්වා මහතට මයිකයි කියන්නේ මේ මුළු හිර කන්දරේටම වෙන එක වෙනසයි තියෙන්නේ සක්මන් මලු ටික හදලා දෙන්න මට. එදාට මේක වෙනස් වෙනවා කියලා. දුවන කියලා එහා පැත්තේ පිටින් ඇපෙත්තේ බල්ලා කිව්වා සාංශ මේ එළවලු කොටු මං ගලවනවා මං හෙට සක්මන් මඩුවක් හදනවා කියලා. මම මේ කියන්නේ ගියේ එයා කියනවා හිරගිතර ඉන්න රැඳවියයි මම කොමසාරිස්මි වශයෙන් බලනකොට මම රැඳවියා පිටුන්ත කටයුතු කරන හැටි තමයි මගේ ලබනාත්මෙ මට හම්බ වෙන්නේ. නිසා මම කෝඹියා වෙනුවෙන් කටයුතු කරන හැටි සදාචාරික පැත්තක තියන්න ඒ පිළිඹුව පෙන්වන්න නම් අපි සතියෙන් බලන්න ඕනේ. ඒක නිසා ඒක සතියේට අනිවාර්යම කෙලෙස් උපදින තැනක් නෙවෙයි නිවන් දකින්න තැනක් ඕනේ. අපි කවුරුත් එක්ක හරි ඉන්ටරැක්ෂන් එකක් යන හැම වෙලාවෙම මතක තියාගන්න ඒ මනුස්සයට වැඩිය අපි උසස් හරි පහත් හරි කියලා හිතුවොත් ගියා. ඌ ඉන්න දැන මම හෙට යනවා ඌ මෙතෙන් දෙනවා. එහෙමනම් අපි කොහොමද වැඩ කරන්නේ? හදිස්සිය කියලා අඬු කඩලා දාලා පූඹියම කළා දැම්මොත් එහෙනම් ලබන ආත්මේ මට ඔයිට වැඩිය අඬු හම්බෙයි. ඊට පස්සේ ඔයිට වැඩිය අඬු කැඩි. ඒ නිසා ඔය ඕනම අකුසලයක් හිතන්න ඕනෙම අකුසලයක් හිතනද ඒ අකුසලයේ අකුසලයක් බව දැන ගැනීමේ සතිය වෙලාවේ තියෙනවා. ඒ සදාචාරයේ අකුසලයේ පටලවාගෙන තියෙන්නේ. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒ සතිය සදාචාරයට මායින් කරන අකුසලයක් නෙමෙයි, චෛතසිකයක් නෙමෙයි. සතිය බුදුමාකාර සාධාරණ චෛතසිකයක් පිනපව හරි වැරදි හොඳ නරක ලාභ පාඩු මේ යසස ආයස ගාලල්ලා අයිරින්ද වෙලා තියෙන්නේ සදාචාරය ඉස්සරහින් තියාගෙන. මයි මයික් එක මයික් එක. අවසරයි සමහර අකුසලයක් බව තේරෙනවා. නමුත් හිත වික්ෂිප්ත වෙනවා කියලා මම කියනවා. හිත වික්ෂිප්ත වෙන බවක් දැනගත්තොත් විතරයි අපිට හිත වික්ෂිප්ත නොවීම තමයි අකුසලයක් නොවෙන්න කරන්න තියෙන දේ. ඒ නිසා කොරස් කටයත් අත දාගන්න බැරි කලබල වෙන්න එපා. පොඩ්ඩක් කරබන ඊටපන්. සොලෝ එකේ කලබල වුණොත් බෑ. ඉතින් ඒක අපි උණු පිට, ලේ පිට ඒක දැක්කේ නැත්නම් අපිට මොන උපක්‍රම දාලා කිරුවත් වැඩක් නැහැ. තතියෙන් දැනගන්න අපිට මේ ක්‍රොස් කටවත් අද්දා ගන්න බැරි වෙන්නේ අපි මේ තක්කමුක්කු වෙනවා. සතිය කියනවා SMS slowly mindfully silently. ඉතින් ඒ වෙලාවේදී මට ස්ලෝ කර කර ඉන්න බෑ මේක කරන්න ඕන කියලා අපි කූඹියා විසිරින් අධිකාරී ශක්තිය පිහිටුවා නම් ඒ විදිහට මම ඉතින් දවසේ වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ මතක තියාගන්න මේ වෙලාව ඌ කූඹියා මම අයියා හරි අක්කා හරි තමයි. නමුත් මේ වෙලාවේ ඉවසන්න පුළුවන් නම් ඒ ඉවසීමෙන් මගේ ජීවිතේට මොකද්ද පුංචි පණිවිඩයක් එනවනේ. අනිත් දවසෙත් එතෙන්ට එනවනේ. එතන සත්‍ය සම්පජඤ්ඤයටත් වඩා ඉඩපහසුකම ලැබලා දෙන්නේ සත්‍ය තමයි. ඒ මම කියනකොට මම දන්නවා මේ පිරිස් මහිතක තරහ වෙනවයි කියලා. තරහ වෙනවා කියන කෙනෙක් පටලවගෙන සතිය හොඳටම පිළිටන්නේ වරදින වෙලාවට. ඕගොල්ලෝ හිතාන විදිහට මේ සමාධිය ආපු වෙලාවට සතිය ප්‍රඥාව ආපු වෙලාවට සතියෙන් ඇති වැඩකුත් නැහැ. සතිය අවශ්‍ය වෙලා තියෙන්නේ අපිට පාලනය කරගන්න බැරි අවුලක් එනකොට කලබලයක් එනකොට මේක සදා කල්යාණ මිත්‍රෙක් විදිහට සතිය කාදාකත් වෙපාව දෙන්නේ නැහැ. ඒ නිසා මට ධම්මික හඳුරු නොකිය කියපු එකක් තමයි Tamange නිචිපතාගෙන් අත්වැරදි. වැරදි පුරුදු කරනකොට පුරුද්දන ඉවර කරන්න එපා නැති කරන්න. සතියෙන් කියලා බලපන්. ඕන පිනකට වැඩිය පිනක් කරනකොට පීටපු සතියට වැඩිය වැරද්ද කරනකොට එන සතිය පුදුම අයින්ද්‍රියයි. පුදුම දැනෙන සුළුයි. ඒක තමයි ත්‍රිපිටකයේ ඉතුරුලා තියෙන සූත්‍ර ටික. සූත්‍ර 84000 15000ක් ඉතුරුලා තියෙන්නේ. කලබල කරන වෙලාවේ සතිය පීටු අවස්ථාව විතරයි. අනිත් ඒවා නෑ එළියට සටහන් වෙලා නෑ මොකද ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා සතිය කියන චෛතසිකයේට උඩින් යන එකම කෙලෙසයක්වත් නෑ. ඕනම කෙලෙසක තුඩින් සතිය තියෙන නිසා ලෝකයේ පව් වලට වැඩිය පින බලවත්. ඔය කවුරු මොන જાති කෙරුවක්වත් කාල් මාක්ස් උත් කියනවා බුදුරජාණන් වහන්සේත් කියනවා සර් අයිසෙක් නිව්ටන් උත් කියනවා. අකුසලය කලබලකාරී. ඉවසන්නේ නැත්තම්. කරවන්නේ ඉන්න කොහොම කෙරුවත් දිනන්නේ කුසලෙ. කොහොම කෙරුවත් දිනන්නේ කුසලෙ. ඒ කුසලේ දන්න මේ කියන්නේ පොට දන්න පාර දන්න මනුස්සයට ওই යුද්ධ කළ දිනන්න ඕනේ නැහැ. ආයුත්ත කට්ටිය අවියම නැහිනවා. අපි පාට යනකොට ඒව නිකම්මයි මිලා යනවා. ඒ නිසා හොඳට නැවතත් ඒක ගැන හිතලා බලන්න. අකුසලයට වැඩිය ඕනම අකුසලයකට වැඩිය සතිය බලවත් බෑ සතිය වැඩ කරන එක සැරෙන් එක රැයින් එක පාරින් නෙවෙයි. ටික ටික ටික ටික දිනනවා. ගරුතර ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නය සතිය පිහිටවීම මුල් කරගෙනයි. කාලයක් මුළුල්ලේ මා සතිය පිහිටවා එදිනදා කටයුතු කිරීමට උත්සාහ ගන්නවා. මූලික වශයෙන් දෛනික ජීවිතයේ කුමන වැඩ කටයුත්තක් වුවද කයට දැනෙන පරිදි සිහිය එහි කෙරෙහි පිහිටුවා ගැනීමට උත්සාහ ගන්නවා. මේ සතිය පිහිටවීමේදී ඇතැම් අවස්ථාවලදී කයේ දැනීමට පරිබාහිරව බාහිර ශබ්ද ඔස්සේ හිත ඇදී යනවා. මෙසේ ගමන් කරන සිත ශබ්දයේ අනුව්‍යංජන බැලීමට පුරුදු වී සිටිනවා. මගේ ප්‍රශ්නය මෙයයි. මෙසේ කයින් ශබ්දයට, ශබ්දයේ අරමුණෙන් කයට මාරුවෙන් මාරුවට ගමන් කරන සිහිය යෝගාවචරයේ පූර්ණ සිහිය සඳහා කුතෙක් දුරට උපකාරී වේද. වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. මේක අර ඉන්ද්‍රයෙන් ඉදිරියට කය කිවනම් කාය ප්‍රසාදය, ශබ්ද කිවනම් සෝත ප්‍රසාදය කියලා මාරු වෙන එක සිව් මේක ඇත්ත. නමුත් අපි හිතනද ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් හිටගෙන ඉන්න ඉරියව්වට මාරු වෙන වෙලාවක්. හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඇවිදින ඉරියව්වට මාරු වෙන වෙලාවක් ඒකට කියනවා ඉරියාපත සම්දිස්ථාන කියලා. ඒ නිසා යම් කිසි වෙලාවක අර අපි යම් තමන් ඉඳගෙන ඉන්න තැන ඉඳලා හිටගෙන ඉන්න යන ඉරියව්වට යනකොට මේ ඉඳගෙන ඉන්න එකේ අපහසුකම හිතකට හිතෙන හැටි ඊට පස්සේ අපි ඒ චේතනාව අනුව මේ කටයුතු කරන හැටි බලනද එතකොට ඒ ඒ ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට යනවයි කියන එක ක්‍රියාවක් නෙමෙයි මහ ක්‍රියාවලියක්. අන්නේ ක්‍රියාවලියම සතියෙන් පවත්වාගෙන හිටියොත් අර ඉඳගෙන ඉන්නකොට ඇතිවෙච්ච කඩෙත්තුව නැති වෙන චිත්තක්ෂණේ කොහෙද කියලා බලන්න. කොහෙන් නැති වෙනවද දන්නේ නැගිටින්න හිතුව ගමන් ඒක නැති වෙලා අපි නැගිටලා ගියාට පස්සේ තුන අර තිබුණ කඩෙත්තු ගතිය නෑ. කොහෙන් ගියාද දන්නේ නෑ. නමුත් අපි කඩෙත්තු ගතිය දිහා කඩෙත්තු ගතිය නිසා මම නැගිටින්න හදන කියන එක අවධානයෙන් බලන්න මේ නැගිටින්න ඕන කියලා හිත බය ආදු වෙච්ච ගමන් කටයුතු ගතිය නැහැ. ඒ නිසා කරන්න තියෙන හරි නැගිටිනවයි කියලා ඔය වාඩි වෙලා ඉන්න ඕන. දැන් එකට කියනවා හරි හරි අම්මචන් උඹ අර කර කරම කරමු කියලා හිතට නැගිටලා කියලා මතක නැතුණා වගේ ආයෙ කරබන ඉන්නවා ඒක. ඒකට ආයෙ අර සංඥාව ඇවිල්ලා ආයෙ අඬලා අපි අවධානය ගන්න හදනවා. අන්න ඒ වගේ කය විඥානයේ ඉන්නකොට සෝත විඥානය මේක ඇදලා ගන්න වෙලාවේදී සෝත විඥාණයට දැම්ම වගේ ඒක රසයයි. එන සද්ද හොඳයි. හිමීර බලන්න ආයතරයක් කයිදියා. නිකම් තනයක් දෙන්න වගේ දුන්නට රබර් සූප්පුවක් දීලා බබාගේ කට වහුවාට පස්සේ තාත්තා තමන්ගේ වැඩ ටික කරගන්නවා. තාත්තා අරක පුචු පුචු පොඩි එකා පුචු පුචු කක උරුර ඉන්නවා නිකන් කිරි වාගේ උට තේරෙනවා. හැබැයි කිරි නෑ. රබර් සූප්පුව. ඒ වගේ සෝතෙට යනවා. ඒක රසයි. ඒකට යන්න ඇරලා බලන්න කාය විඥානේ දිහා බලන්න වෙරිද කියලා ආනපනේ නැද්ද ඒ වෙලාවේ කියලා මම ඉඳගෙන නැද්ද කියලා. ආන්න ඒක දන්නවනම් ඒ මාළුකී පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා සේවතෝ ඡාපි සද්දං වේදකෝ තාපි වේදනං කීයති නොපචියති එවං සෝ චරති සතෝ සද්දේ ඇහුවත් සද්දේ සුඛ වේදනාව වින්දත් ඔහු සතියෙහි හැසිරෙනවා. ඒකේ ඉඳගෙන බලන්නේ මං ඉඳගෙන ඉන්න ඉරියව බලන්න පුළුවන්ද කියලා. මං ගත්ත ආනාපානේ බලන්න පුළුවන්ද කියලා මේකක් තියෙනවා. තියෙද්දි මේක දිහා බලනකොට අපි කියනවා සද්දේ හරහ සද්දේ විනිවිදල සද්ද විපස්සනා කරමින් තමන්ගේ බලපුරුදු කායනුපසනාවට හිත දාන්න පුළුවන් නම් මේකේ සද්ද බවක් දන්නවා වේදනාව සුඛ බවක් දන්නවා ඒ අරමුණේ කායනුපසන හිත පවත්නකොට එයාට තේරෙන්න පුළුවන් මේක පිළිබඳව මේ විදිහට හරි දන්නේ සතියෙන් හිටපු නිසා ඒක නිසා සද්ද නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ සද්ද ආවට පස්සේ ඒකට හිත යන්න හදන ගතිය තියෙද්දි මාර්යා මේ විදිහට කෙලෙස් වගුරද්දි මට බුදුහාමුදුරු දීපු අරමුණත් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලන්න මේක තේරුම් ගත්තේ දවසේ තේරෙනවා මේ සද්දේ හරහා යන්න පුළුවන් විනිවිදින්න පුළුවන් හැබැයි ඒක හොඳ සූදානමෙන් යන්න ඕන ඉතින් ඒක නිසා ඒක හරියට අර ඉඳගෙන ඉඳලා නැගිටිනකොට මේ ඉඳගෙන ඉඳලා නැගිටපන් කියන අපිට මේ වද දෙන මේ කඩਿੱතු ගතිය නැගිටින්න හදනකොට කොතෙන්ද නැති වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. නැගිටලා කොච්චර වෙලා යනකොට නැති වෙන්නේ කියනකොට මේක තන්නිකර දෝමනස්ස වේදනාවක්. මෙතන තියෙන කායික වේදනාවක් නෙවෙයි. කයෙන් හදන එකක් නෙවෙයි. හිතෙන් හදන එකක්. ඒක නැති වෙන හැටි බලන්න. එතකොට මේ ක්‍රියාවලිය සතියෙන් දැක්කේ නැත්තම් කොච්චර බන ඇහුවත් කොච්චර වෙන කෙනෙක් ඒක පුරුදු කරත් Tamanට ආනිසංස නැහැ. ඒ වෙද්දිම ලේපිට දකින්න ඕනේ. නිසා මේකෙදී ආධුනිකයට බැරි බව නම් හැබෑව. නමුත් කවදා හරි මම මේක විනිවිද බලන්න ඕනේ. විනිවිද බලන තත් දැහෙන්නමත් ඕනේ. ලෑස්තිලා යන්නත් ඕනේ. මුල් මුල් අවස්ථාවල වරදින්නත් ඕනේ. නමුත් ඒ හරහා මට යම් වෙලාවක මගේම අත්දැකීමක් ලැබෙනවා කියන මේ විශ්වාසය භාවනාවේ ඉහළ මට්ටමට උසස් පෙළ පාඩමක් කියලා හිතාගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අවසාන ප්‍රශ්නය මේ ප්‍රශ්නේ භාවනා වැඩසටහන පිළිබඳ යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළා තියෙන්නේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම කරුණක් නොවුවද සහභාගී වන යෝන් දරුවන් වෙනුවෙන් යොමු කිරීමට කැමැත්තෙමි. අප සමග මෙවර යෝන් දරුවන්ද සහභාගී කරගෙන ඇති බැවින් ඔවුන්ට මනා වැටහීමකින් මෙම උතුම් කාර්යයට සහභාගී වීමට ඉංග්‍රීසි භාෂෙන් සාරාංශ කොට වදාරන්නේ නම් ඉතා යහපති. ඒ වුන්ට මහත් පිටුහලක් වනු ඇතැයි සිතමි. තෙරුවන් සරණයි. දැන් මේකෙදී අපි කියන්නේ මේ අපේ කාලසටහනේ අපි තරුණය සඳහා පහේ සිට හත දක්වා වැඩ පිළිවෙලක් වෙන් කළා තියෙනවා. ඒක යන්නේ මේ ඉංග්‍රීසියෙන්මයි. මම හිතන්නේ මේ යෝජනා කරන්නේ මේ පහ දක්වා උදේ වරුවේ උදේ 6 ඉඳලා පහ වෙනකන් කාලයත් හැන්දෑවේ තියෙන එකේ සමරිකක් දෙන්න කියන එක දන්නේ නැහැ. ඒ නිසා මේ යෝජනාව පොඩ්ඩක් තව පිරිසුදු කරලා මම මේ දොරතුරු අනුව අපිට ඉදිරිපත් කරන්න අපි සලකා බලන්න කැමතියි. නොයිට මේ වෙනකොට ඒ කියන්නේ ප්‍රශ්න ඉවරයි. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. අපි යෝජනා කරගෙන හිටිය දෙකමාර වෙනකන් කාලේ තව විනාඩි 20ක කාලයක් තියෙනවා අපිට සක්මන් කරන්න ඉස්සෙල්ලා. ඒ නිසා කාට හරි මම මේ ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ කියා ගන්න බැරි වෙච්චි තොරතුරු ඉදිරිපත් කිරීම මතින් හෝ අලුත් ප්‍රශ්න හෝ තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් මාතෘකා තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න නැත්නම් අපි ඉදිරි කාලේ ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාව සඳහා. අවසරයි ස්වාමීන් ප්‍රශ්න තුනක් අපි අද ගත්තේ නෑ. මේ ප්‍රශ්න තුනම පරාසයෙන් පිට තියෙන හින්දා ඒක ඒ අදාළය සමග අපි සාකච්ඡා කරගන්නවා. ඒකට මේ විජි මහත්තයා හම්බෙච්චාම හරි මොකද කීපාර විජි මහත්තයා ඉදිරිපත් වූ යෝජනා හතරම හතරක් විතර අපි නිසන්වනේ බාරගත්තා. ඒ බාරගත් ඒවා එදා ඉඳලම අපි ක්‍රියාත්මක කරා. ඒක නිසා අපිට නිසරණට අද ගියොත් කවුරු හරි මම බොහොම ආඩම්බරෙන් කියනවා අද කීස්පරෝ පන්සල කොච්චර අංග සම්පූර්ණ තැනක් වඩපත් වෙලා ශාලාව පිළිලා වෙන භාවනා කරනවාද ඒ වගේම අපි 100කට නේවාසික භාවනා පහසුකම් තියෙන පිරිච්ච ගතියක් අපිට තියෙනවා. ඊටාම වැදගත් එකක් තමයි එතෙන් යන්න පුළුවන් උනේ මේ සාමූහික කමඨං සුද්ධ කිරීම සහ කමඨං සුද්ධ කිරීමේ විනී. අපි ඒක 100 වෙනි රිට්‍රීට් එකේ ඉඳලා හැදුවා 132 වෙනකොට අපිට ලෝකෙට දෙන්න දෙයක් තියෙනවා අලුතෙන් කොච්චර සෙනඟ වැඩි වුණත් අපි කමඨා සුද්ධ කරනට යම් පරාසයකට ගන්න ප්‍රශ්න ටික දෙවෙනි තුන්වෙනි දවසේ නට කවුරුත් වගේ අනිවාර්ය වෙනවා ඒකට ඒකට අපි උපදෙස් දෙනවා වැඩසටහන පටන් ගන්නකොටම එතකොට තීරණ පටන් ගන්නවා අපි ලෝකෙටම උත්තර දෙන්න යන්නේ අපි ඉදිරිපත් කරන තේමාවට මෙන්න මෙහෙමයි යන්නේ කියලා. ඒ නිසා ඉස්සර මං හිතා හිටියේ මට කවදාකවත් 30කට වැඩි පිරිසක් හැන්ඩල් කරන්න බැරි වෙයි කියලා. නමුත් දැන් 100කට ගිහිල්ලා තියෙනවා. අපි අතන බිස්බෙන් වල කිසි ගානකට ගියා. මේ ක්‍රමයේ ගියේ. ඒකට හේතුව මොකද? ලියන හැම කෙනාම ඒ විනයගරුක වෙන්න ඕන. අදාළ මේ ක්‍රමයට යන්න. ඉතින් ඒ නිසා ඒකෙදී කීස්පරෝ පන්සලෙමුත් අපිට යම් ප්‍රමාණයක අමුද්‍රව්‍ය ලැබිලා තියෙනවා. ඒ නිසා මම විජේ මහත්තයට බාර දෙනවා මේ ප්‍රශ්න ඇයි අපි නික්ෂේප කරේ ප්‍රතික්ෂේප කරේ කියන එක ඒ තුන් දෙනා කරුණාකරලේ මහත්ය හම්බෙන්නේ ඒතකොට කියලා දෙයි. සයනාසේ මම ප්‍රශ්නයක් අර එක්කෙනෙක් අර සනාතර ඉදිරිපත් වුනේ නැති එක්කෙනා අර භාවනා කරනකොට ලැබෙන සිතුවිලි නිසා මග හරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයකට එයා ඉදිරිපත් වුනේ නැති නිසා මම අපි ටිකක් අර භාවනා කරපු නිසා අපි වුණත් සමහර විට පරියන්කේට වාඩි වුණාම අපිටත් ඒ වගේ සිතුවිලි වලින් හරියට බාධා වෙනවා පටන් ගැනීමේදී මොකද අපි මොන හරි දෙයක් කර කර ඉඳලා ඇවිල්ලා භාවනා කරන්න පටන් ගත්තාම ඉතින් ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ කලින් කියපු උපදේශ අපි ප්‍රයෝජනය ගන්නවා සමාහට ගණන් කිරීම වුණත් අපි කාලයක් බාහනා කරපෑ වුණත් අපි ඒක ඒක කරාම සිත ගතකට ඉක්මනින්ම තැම්පත් වෙනවා. ඉතින් මම හිතන්නේ සවනස ඒක පොඩ්ඩක් විස්තරවත් ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔව් අපි ලාල් මහන්තර ස්තුතිවන්තයෙන්ම මේ කියනවා තමන් භාවනා කරනකොට දැන් අපි පිටක් එක විතර භාවනා කරනවානේ. අපි ඔක්කොම භාවනා කරන එකම අරමුණට කියලා අපි ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව බලන එකයි භාවනාව. එහෙම නැත්නම් හුස්ම දිහා බලන එකයි කියලා මොකක් හරි ඒක අපි givis ගන්නව අරමුණ. නමුත් ඒකට යනකොට හෝ ගියාට පස්සේ මේ හිතවිලි බහුලකම ඒක කට්ටියගේ තියෙන ප්‍රශ්නයක්. වේදනා බහුලකම තව කෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. සද්ද බහුලකම තව කෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා තුන් දෙනාගෙන් ඇහුවොත් මොනවද ප්‍රශ්න කියලා. අනේ කීපර පන්තල හරීසෝ අපි භාවනා කරනකොට හරීසෝ මට හිතුවිලිනේ ප්‍රශ්නේ කියලා යායි තින්ග කට්ට ඇද කර කර කියනවා. අනිත් කෙනා කියන පිස්සු අනේ මට නම් හිතුවිලි ගන්න මේ ළඟ ඉන කට්ටිය කහිනවනේ. ශබ්ද තමයි බේරන්න බැරි අප්පා. මට මේ ඔර්ලෝසෝ ටිටි ගන්නවත් බේරන්න බෑ කියලා ඒක මැරෙන්න කතා කරනවා. තව කෙනෙක් කියනවා අයියෝ ඕක නම් මොකද්ද අප හද්ද නෙවෙයි ඊට නෙවෙයි කකුල් දෙක රිදෙනවනේ කොන්ද රිදෙනවනේ පපුරු ගහනවා අප්පා මොන විදිහකට කරන්නේ ඒ තුන් දෙනා රාජ්‍ය තුනක් මේ දැන ගැනීම පවා භාවනා ප්‍රතිඵලයක් නේ මට මේ පිරිසක් එක්ක භාවනා කරනකොට තනිය බලන මට බාධා කරන සද්දේ මට භාවනා කරන වේදනාව මට භාවනා කරන හිතවිල්ල කියලා මේ තුන තීරුම් ගන්න එක භාවනා ප්‍රතිඵලයක් බව මෙලෝ යකෙක් පිළිගන්න කැමති නැහැ නිල්ලව ගියාම ඒ දස්සල ගොඩින් මාත් එක තුල භාවනා කරනකොට කියනවා භාවනා කරන්න ආපුවම හරියට චෝදනා කරනවලු මොකද ඒකට ඉන්නේ ඔය විශ්වවිද්‍යාලේ ඉන්න පිස්සෝනේ කල්පනාකාරයෝ. ආපුවම කියනවා හිතවිල්ල. ඉතින් මම උත්සාහ කරනවලු මට වැඩක් කරන්න ගියාම බාධා කරන්නේ හිතවිලි කියන එක හෝ දැන ගැනීම භාවනා ප්‍රතිඵලයක් කියලා. දවස් 7ක් හිරියත් තුප් කරලා දෙන්න බෑ. එයාට කියන්න වෙන ඔයාට හිතවිලි වෙන වෙන කෙනෙකුට නේ සද්ද. වෙන කෙනෙකුට නේ වේදනා. ඉතින් මේක දන්නේ නැහැ අපි නැත්තම්. අපි දන්නේ ඔක්කොටම ඉන්නේ හිතවිලි කියලානේ. මොකද යාමලන්නේ යාගේ දෘෂ්ටි කෝණේ ඉන්නේ. ඉතින් මේ නිසා කියනවා යම් කිසි කෙනෙක් හිතවිල්ල නම් බාධා කරන්නේ අපේ බුද්ධක සාචාරින් වහන්සේ සුවිසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා ගණනා පුසනා ඨපනා ආදි වශයෙන් මේ ගණන කියන ක්‍රමය. හිතවිලි වලින් තොරව එන ආසව ප්‍රසවාස ගණන් කරන්න කියනවා. සක්මන් කරනවා නම් හිතවිලි වලින් තොරව එන වම දකුණ ගණන් කරන්න. එතකොට තමන්ට පුළුවන් කොච්චරක් ගියාට පස්සේද හිතවිලි එන්නේ කියලා හිතවිලි පැමිණීමේ ප්‍රමාණකරණයක් කරන්න. ඒක නිසා ඒ කාරණාව මතු කරන්න හදන්නේ. ඒ නිසා හිතවිලි එනවනම් ප්‍රධාන වශයෙන් පළවෙනි දේ මේ හිතවිලි පැමිණීම මගේ කෙලෙසයක්වත් මගේ දෝෂයක්වත් නෙවෙයි මනෝස සංහතිය තුනෙන් එකකට මේ ස්වභාවය. ඒකවත් දන්නේ භාවනා කරපෙන්න. ඒ නිසා බොහොම ආඩම්බරෙන් භාවනා කළා කියන්නේ මම කවදාකවත් නතු භාවනාවට වාඩි වුණා. සියලු වැඩ බහාතපල බලන් හිටියා. හිතත් ආවා. අනපාණ්ඩ හරි ඉන්නීට මට හිතවිලි ආවා. ඒකට මේ චෝදනා කරන දෙයක් නැහැ. ආ ඒකට කියත හැකි හිතවිලි කරදර නම් හිතවිලි ගණන් හිතවිලි නැති හුස්ම ගණන් කරන්න. හිතවිලි නැතුව ආනපානේ විතරයි ඒකත් එක්ක කරන්න පුළුවන් ඉඳගෙන ඉන්නීටවත් එක්ක කරන්න බෑ. මම දක්වන කරත හැකි මම දීපු උත්තරේ තමයි මේ හිතවිලි තියෙද්දි ඉඳගෙන ඉන්න බව දැනෙනවද කියලා බලන්න. දැනෙනව නම් ගණන් කරන්නවත් යන්න එපා. ඒක ගණන් කිරුවොත් වෙන්නේ හිතවිලි වලට ආය ඔටුන්න බලන් දීමක් වෙනවා. ඔටුන්න බලන්න එපා. Taman අරමුණ බාධා කරොත් විතරයි ඔය ලාල් මක්ත කියන උපදේශයට යන්න නැත්නම් මං කියන දේ විතරක් අහගෙන කරන්න ලාල් කියන දේ අහන්න මෙපා. හොඳයි. තව විනාඩි 10ක් තියෙනවා. අපි මේ විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.